ගුණීය ස්වාමීන් වහන්සේ මේන්නාස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ධර්ම දේශනාවක් සඳහා රැස්වෙච්ච අවස්ථාවක් සිළුන් දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්දරාගං පටිච්ච අජ්ජෝසනಂತಿ ඉතිකෝ පනේතං උත්තං සදානන්ද ඉමිනාපේතං පරියායේන වේති තබ්බං තීති සදා කුජ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රයේ කොටසක් උද්දේශයක් අපි ඊයේ ඒ අධ්‍යෝෂණය නැත්තම් ගෙවැදීම එහෙම නැත්තම් දැඩිසේ තමාගේ අය කියා ගන්න කතිය ඉඳලා පරිග්‍රහයට අල්ලබදා ගැනීමට යෑම කියන පුංචි නමුත් භාවනාවේදී නැත්නම් කෙලෙස් ඇතිවීමෙදිත් සම්බන්ධ වෙන මේ අන්තර්ගතතාවය පිළිබඳ ටිකක් සාකච්ඡා කරා. ඉතින් අපිට ඒ අනුව මේ අජෝසනයේට ඒක නැත්නම් දැටිසේ මම කියා ගන්න මේ අදහසට හේතු වෙන ආසන්න කාරණාව සර්වඥාන්සේ මේ සූත්‍ර පාළි පාඨ පාඨමා පාඨේ මාර්ගයෙන් ඉදිරිපත් කරනවා චන්ද්‍රාගයේ විදිහට චන්ද්‍රාගම් පරිචාජ්ජෝසනං යම් කිසි කෙනෙකුට චන්ද්‍රාගය කියන මේ ක්ලේශය එහෙම නැත්නම් මේ ගතිය තියෙනවා නම් ඒක නගේ ස්වરૂපේ තමයි සිද්ධියක් වෙච්චාම පැත්තක් ගන්න. පැත්තක් අරගෙන ඒ පැත්ත වෙනුවෙන් දැඩිසේ ගාපා දෙන්න ඒ වගේ මේ පැත්ත මයි හරි අනිත් පැත්ත වැරදි කියලා පරිග්‍රහ කරගන්න. ඒ නිසා අනිත් පැත්ත දිනුවොත් Tamante මේ පිළිබඳව කිසිම සතුටක් වෙන්න බැරි බව ධර්මයේ මොනවාදාන්නේ මොකද තමන්ගේ පැත්තම දිනව ගන්න ඒ කටයුතු කරන හැටි මසුරුකම් ආරක්ෂාව ආදී ධිකට යන කෙලෙස් වාචයක් පහළ වෙනවා. ඉතින් ඒ සිද්ධිය වෙනකොට ඇත්තටම කියනවා නම් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච පුද්ගලයාට පාලනයක් නැතුව ගිහිල්ලා. එයා දන්නේ නැහැ මේ මොකද වුනේ කියන්නේ. නමුත් Taman අහිංසකව පැත්තක් පැත්ත බව දන්නවා. ඇත්තටම මේ පැත්තක් ගත්තත් කර්ම කාරණා සලකා බලලාද කියන එකවත් දන්නේ නැහැ. නමුත් පුරුද්දට ඒ හැබැයිට මේ පැත්ත ගන්න අරගත්තට පස්සේ ඒකේ නායක සඳහා අන්තිමට වෙන කෙනෙක් මරන්න හෝ තමන් සිය දිනස ගන්න මට්ටමට තරමට යහරා විශාල කෙලෙස් කන්දක් ඇති වෙනවා. ඒ නිසා ඒ මට්ටමට ආවට පස්සේ අජෝසනේ එහෙම නැත්නම් අභිනිවේෂේ එහෙම නැත්නම් නැතිය කියන යමක් ඒ දැඩි ලෙස අල්ලා ගන්න මට්ටමට අත්නකොට අත්නට පස්සේ බේර ගන්න බැරි තරම් මේකේ දවට ඇවිල්ලා තියෙනවා. නමුත් මේකේදී සර්වචරණේ සඳහන් කරන එක අ හේතුකව අධිච්ඡ සමුප්පන්නව හේතු වෙන එකක් නෙවෙයි මේ ඡන්ද රාගය කියන ක්ලේශය නිසායි නැත්නම් මේ මානසික තත්ත්වේ නිසායි මේ කෙනෙක් මේ වගේ අජෝසනයකට නැත්නම් දැඩිසේ මම කියා ගන්න ගැතියටපත් වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට තේරුම් ගන්න වෙනවා මෙවුවා දැකගෙන දැනගෙන විනිවිද දැනගෙනම විසඳිය යුතු ප්‍රශ්න මිසර මට එහෙම පැත්තක් පක්ෂග්‍රාහීත්වයක් පැත්තක් ගැනීමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒක හරියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. කිසඳා වෙන පිනක් කෙරුවට හරියන්නේ නැහැ. සමධි භාවනා, සීල ශික්ෂා, දාන කටයුතු කොච්චර කරත් ඒ පැත්තක් ගැනීම බහුල වෙන්න ඉඩ තියෙනවා මිසක් නැති වෙන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා ඒකට ආගම කාරණා වෙන මේ අදත්‍යාණිය වෙන මේ ඡන්ද රාගය පිළිබඳව චින්තාමය වශයෙන් හරි දැනගෙන තියෙනවනම් අන්වේ ඥානෙට තර්කෙට ගලපලා එයාට මම මම මේ වගේ දෙයක් ආවම ඇයි මේ ඉක්මනට මේ තරම් ඉක්මනට මේ පැත්තක් ගැනීම කරන්නේ පක්ෂග්‍රාහී වෙන්නේ කියලා සමාගැනම ස්වයං විචනයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද අපි යම් කිසි හේතුවකින් මේ චන්ද්‍රාගයේ සහිත මනසක් ඇති කෙනෙක්. ඔගේ පැත්ත කරගත්තාට පස්සේ කෙනෙක් කිව්වොත් දැන් ඔයාගේ ඇහක් පැහිලා තියෙන දෙපැත්ත වෙන්නේ මේ පක්ෂග්‍රාහී වෙලා ඉන්නේ කියලා ඒකෙනි කෙනාට හිත රිදෙන වැඩක් වෙනවා. එයාගේ චරිතක කරන ඇඟිලි ගැහිමක් වෙනවා නිසා පිට කෙනෙක් වෙන්නොත් ඒක බොහෝ විට එවැනි කලබලකාරී අවස්ථාවක අර ඇවිදෙන ගින්නට පිටුරු දැමීමක් වෙනවා. නමුත් මේ වැඩි යන ක්‍රමයේ හැටියට ඒ කෙනා කලින් වලලද සතියක් ඒ වගේ මේ තණ්හාවේ කව මුද මුල් බහගත් අවස්ථාව තමයි මේ චන්ද්‍රාගය කියන්නේ ඒක නිසා මේ චන්ද්‍රාගයේ තියෙන තාක්කල් මට මේ පැත්තක් ගැන නතර කරන්න බෑ පැත්තක් ගන්න දගන්නා තාක්කල් දෙපැත්ත සමසේ සලකා බලලා අධ්‍යස්ත විනිශ්චයක් දෙන විනිශ්චකාරයෙක් වෙන්න බෑ අපි කොහොමඩක්වත් නඩු පටන් ගන්න ඉස්සෙල්ලම පැත්තක් කරන් ඉවරයි එතකොට සාධාරණයක් විශ්ේ වෙන්නේ නැහැ. එහෙම තමයි අද ලෝකෙ දුවන්නේ. ඉතින් අපි ඒක මේ ඉගෙන ගන්න හදාන්නේ මේ ලෝකෙ දුවන පද්ධතියට විරුද්ධව උද්ඝෝෂණ කරන්න නෙවෙයි. Taman තමන්ගේ චිත්ත සංකාණය ඒ වගේ දෙකින් බේරා ගැනීම සඳහා අනුගාණේ ප්‍රත්‍යක්ෂ වශයෙන් නැත්තම් අසුවිරු ඥානයක් වශයෙන් හෝ චින්තාමය ඥානයක් වශයෙන් හෝ යම් ප්‍රමාණයකට තමන් තුළ එදිනදා ජීවිතේ නිතර සිදුවෙන මේ පැත්තක් ගැනීම විශේෂයි මේ ඡන්ද රාගය බලපාන ඇති විස්තර කරන්න. ඉතින් අපිට මෙතනදී මේ ඡන්ද රාගය කියන කාරණාව ටිකක් තාක්ෂණික වචනයක් අපි නිතර පාවිච්චි කරන නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දැන් මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩේ පටන් අරගත්තේ තණ්හාවෙන්. ඒ තණ්හාවේ පියවර කීපයක් දිනු වෙලා ඝන බහල වෙච්ච අවස්ථාවක් තමයි ඡන්ද රාගය කියන්නේ. නමුත් සාමාන්‍ය ව්‍යවહાරයේදී තණ්හාව සහ රාගය කියන දෙක සමාන වචන විදිහට පෙන්නනවා. ඡන්දේ කියන එකත් සමාන වචනේ පෙන්නකොහම මෙවැනි පෙළ ගැස්මකදී තණ්හාව නිසා තණ්හාව ඝන බහල වීමෙන් පහළ වෙන දෙයක් තමයි ඡන්ද රාගය කියන්නේ. නමුත් යම්ක තව තැනක කාමයේ තණ්හාව කාමයේ ආසාව ලෝභකම ඔක්කොම සමාන වචන විදිහට පෙන්වනවා. ඒකට මේ වචන වල තියෙන ආවස්තික වටිනාකම අනුවත් සමහරවල් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ අපි මේ තණ්හාවක් අර වගේ බරපතල කෙලෙසකට යන පටක් මාර්ගයක් අපි විග්‍රහ කරන යන්නේ චන්හාව අවස්ථා පහකින් විතර දුරටම දැඩි වුණාට පස්සේ තමයි චන්දරාය කියන්නේ තණ්හාව කියලා කියන්නේ පොදුවේ දේවල් වලට ඇති ආසාව. චන්දරාගය කියලා කියන්නේ විශේෂ මතියකට එමන්තා විශේෂ අදහසකට සංකල්පයකට බැඳිලා ඉන්නවා ඒ කෙනා ඒ හරහා ඒ පුද්ගලයාට ඒ ඒ ඒකට සුසු වාතාවරණය ආරෝගමන් අනිවාර්යයෙන් මේ මිච්ඡා සංකල්පයට ඇදලා යනවා ඒක යා තණ්හා කරලත් නෙවෙයි කරන්නේ හැබැයි කරේ අන්න එවැනි තත්ත්වයක් තියෙද්දී ඇත්තටම චන්ද්‍රාගය කියන එක තේරුම් ගන්න පුළුවන් මානසික විකෘතියක්. මේක නැත්තම් අපි ගැටුවොත් මේ යම් කිසි කෙනෙකුට ඒ වගේ ඒ අර ඇමරිකාවේ ඉඳලා තියෙන ජනාධිපති කෙනෙක් ඉන්ජාහරි හොඳ මේ මහත්ම ගතියේ කෙනෙක්. නමුත් එයා පත්‍රයක් අරගෙන ඇඳ පැවිදිනකොට ලයික් කරනකොට 10000ක් වගේ. මේ ලයික් කරනකොට දක්නොට එකට ගහනවලු. ඉතින් ආයේ එයා දන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. කාරයක් කෙනෙක් හිතා දෙනවා මේ මනසට ආසයිලු වීජයට බහලා මේ බඩු මිලදී ගන්න. වැදගත් කෙනා. මොකද බඩු මිල ගන්නකොට හැමදාම නරෝගයක් කරනවා. අනිවාර්යයෙන්ම යාර සල්ලි තියෙන බඩු දිල ගන්න නමුත් යාගේ තියෙන විනෝදාංශය තමයි බඩු මිල තියෙනවා. ඉතින් ඒක යාගේ නිලයටවත් අත්තරක් ගැලපෙන්නේ නැති නිසා යා වෙනම සෙක්‍රටරි කෙනෙක් යාදරවා ලේකම් කෙනෙක් ආපහු ආවට පස්සේ අර බඩු ආපහු ඉහිතියයි. ඒ තරමටම දන්නවා මේ පුත නතර කරන්න බෑ. මොනම හැබැයි රාශියක් අපි ළඟ තියෙනවා. ඒවා පිළිබඳව මනෝවිග්‍රහයක් කළොත් මානසික தත්ත. එයා වේ පේන දෙයක් නෙමෙයි. නමුත් ඒක වළක්වන්න බෑ. නමුත් කුසලයක් දිනු වෙගෙන යනකොට හරි අකුසලයක් දිනු වෙගෙන යනකොට හරි සාමාන්‍ය දෙයක් හොඳට ඝන බහල වෙනකොට තමයි ඔය කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ කියන තත්ත්වයටපත් වෙන්නේ. ඒක නිසා මට හිතුණා අපි දන්න හොඳ පැත්ත හරහා මේ කුසල ඡන්දය හරහා මේ වචනේ තේරුම් ගන්න පොඩි අපි සහයක් කළොත් අපි දන්නවා මේ ඕනම කෙනෙක් බෞද්ධ විතරක් නෙමෙයි ඕනම කෙනෙක් ආගමකට ධර්මයට පෙළඹෙන්නේ ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව සද්ධා ජාතෝ උපසංගමති මොනම දෙයකට හරි පෙළඹෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. නමුත් මේ ශ්‍රද්ධාවේ ඉඳලා අපි ගත්තොත් දැන් බුද්ධ ආගම නැත්නම් ථේරවාදේ වගේ දෙයකට තියෙන ශ්‍රද්ධාවේ ඉඳලා ඒක නා භාවනා කරන්නට කුසල ඡන්දයක් පහළ වෙන්න කොච්චර පියවරවල් තියෙනවද මොකද ශ්‍රද්ධාව දින හැම කෙනාම භාවනා කරන්නේ භාවනා කරනකොට ඒ ශ්‍රද්ධාව දියුණු වෙලා ඇවිල්ලා කුසල ඡන්දයක් වඩපත් වෙච්ච කෙනාට විතරයි මේ මං දැනගත්ත දේ කර බලන්න ඕනෑ කියන කරබැලීමේ ආතාව පහළ ශ්‍රද්ධාව ඉඳලා කුසච්ඡන්දේ පහළ දිගට ඒ ඒ චෛතසිකයේ මේදලා යන්න අවශ්‍ය කරන පසුබිම දිහා බලනකොට මේ වගේ භාවනා කරන තැනට එන්න ලැබුණත් ඇති කියලා කියනවා. ඊවර කීයක ප්‍රතිඵලයකින් අපිට මේ වගේ භාවනා කරන පිරිසක් දැකගෙන භාවනා කරන වැඩ පිළිවෙලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව මතක් කිරීම කෙනෙකුට ධෛර්යය උපදවන සුළු. මේ සම්බන්ධයෙන් මේ සංඛි සූත්‍රයේ නැත්නම් මජ්ක්‍ධිම නිකායේ අනුපස්සනී සූත්‍රය මතක. ඒ සූත්‍රයේදී බුදුජානනාංශය පෙන්ලා දෙනවා සාමාන්‍ය ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් ඒ ඒ ආගමේ ඒ ධර්මයේ තියෙන භාවනාවට පැනමිලා භාවනා කර අත්දා බලන්න යන්න පියවර කීයක් පහු වෙනවද ඒ කිනා සද්ධා ජාතෝ උපසංගමති සද්ධාව ඇති කෙනා දේවල් හොයනවා ශ්‍රද්ධාව නිසා ඒ මිනිස්යාට ඒ කටබඩ පුරෝණ එක විතරක් නෙමෙයි එලොක් මෙලොක් දෙකම තියෙනවා ඒ නිසා පරිලෝක පිළිබඳව මොනවද කරන්නේ. ඒ නැත්නම් ඊවල විතරක් කරලා මනික මේ පන්සල තුන පන්සලට නම් බලන්න ඕනේ. ඒක නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හොයන්න ඕනේ කියලා ඒ අර සාමාන්‍ය ඉඳුරම් පිනවීමට එහා ගිය මොකද්ද ආධ්‍යාත්මික මොකද්ද ධාර්මික මෙහෙවීමක් වෙනවා. ඒ නිසා යා වෙත එළබෙනවා. ඉවේක තියෙන වෙලාවක වෙත ලැබීම කරනවා සත්තා ජාතු උපසංගමති උපසංගමණය කරනවා උපසංගමන්තෝ පෛරුපාරිත යාට විවිධ කට්‍ය හම්බ වෙනවා හම්බ වුණාට පස්සේ තමන් අර මොකද්ද තමන්ගේ රුචිචකමක් කරා ඒ යම් කොටසක් යම් කෙනෙක් යම් ස්ථානයක් පෛරුපාසයට වැටෙනවා නිතර නිතර යන්න පටන් ගන්නවා පෛරුපාසන්තෝ සෝතං ඕදාති ඡාය යනකොට එනකොට වැඩි ගැසුකරන එකට ටික කාලයක් ගිහිල්ලා කන යොමු කරලා බලනවා මේ තැන මම මේ විශේෂ කරගත්ත තැන මිනිස්සයෝ කියන දේ කරන කරන දේ කියන જાතියක්. එහෙම නැත්නම් මම යන මම යන මේ පන්සලේ කෙරෙන වැඩ සාකරන කතා දෙක අතර සමතුලිතතාවයක් තියෙනවා කියන්නේ. ඒ කන කන යොමු කරලා බලනවා සෝතන් හොඳයි. ඔහිත සෝතෝ ධම්මං සුනාති මේ අට අහුනේ හොඳ තැනක් නම් යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී දැනක් නම් අපිට පේන්න පටන් ගන්නවා මේ මේ මේ දැන කරන දේ කියනවා කියන දේ කරනවා අර කියලා ඒ දේවල් මරණය මැත්තේ කොන දේවල් නෙමෙයි මේ ජීවිතේම කරන්න ඕන දේවල් කියලා මන්දු කරන සුළු ගතිය ඒ කණ යොමු කිරීම සඳහා කරහ දකින්න හම්බ වෙනවා ධර්මයක් අහන්න ලැබෙනවා ඊට පස්සේ ඒ ධර්මය අහුවත් මුලින්ම කලයකට වතුරක් කරන වාගේ දරා ගන්න බැරි නම් ඒ ධර්මයේ වටිනාකම අනෙකුත් සංකප්පලාපත් එක්ක වෙන්කල් හඳුනා ගන්න බැරි නම් මේ මනස ඒක දරා හිටින්නේ නැහැ. නමුත් යාට විශේෂ යදවමක් මෙහිමක් අවශ්‍යයි. ඒ වැහැ ධර්ම කාරණා හිතේ දරා හිටින්න. අපි ඒ කාරණා 100ක් අහුවොත් ඒ 24ක් යනකොට ඒකේ 20ට බහිනවා කියලා සාමාන්‍යයෙන් ඒ මනස ගැන කතා කරන කට්ටිය කියනවා. ඊට පස්සේ සුභානයක් කරනකොට ඒනොත් දැයින ගණක් අඩු වෙනවා මොකද හැම වෙලාවම අලුත් අලුත් දේවල් ලැබෙන නිසා අපිට ඒ ඉතිතියා ඇහිච්ච දේවල් හිතේ දරා ගන්න නම් ඒකට සුවිශේෂ ආසන පැනවීමක් කරන්න ඕනේ. සැලකීමක් ඕනේ. ඒ වගේ ධර්මයක් අහලා ඒ ධර්මයේ හිතේ හිටිනවයි කියන එක සුමාත ධාරේ චරාත කියලා මුද්‍රජානංශේ සඳහන් කරනවානේ කාරණාවක් ආවම මුද්‍රජානංශේ සංඝයාට මතු කරනවා මාතුකා. අනුවල සංඥා වශයෙන් අහනවා වහන්නේ බල මොකද මේකද හිතන්නේ කියලා. ඒක සර්වචනයි සංඥා වාචික වෙනවා ස්වාමීන් වහන්සේ ධර්මයට වාචි ධර්ම ස්වාමි ඔබ වහන්සේ කියලා දේ දරාගෙන අපි ජීවත් වෙන නිසා අපිට අනුකම්පා වෙන්න ඕනේ. අවසර ලැබෙන්න ඕනේ ඒ කාරණාව කියලා දෙන්න කොට. කියලා දෙන්නේ. ඒක සර්වචන කියනවා සාදු කන්සුරාත මානසිකරවත භාෂිස්සාමි. එහෙනම් හොඳට සීකරපල්ලා දොඩ හිතේ තියාගන්න ඕන නම් මම ටිකක් කියන්න හදන්නේ කියලා ඒ සංඝයාට ගෞරවය ඇති කළ තමයි සංබුද්ධාංශ ධර්ම දේශනා කරන එතෙන් කියන සාතකන් සුණාට දුවට කියන දේ අහපලා අනෝ කියන ඇස්පිල ඉස්පිල පාපිල පරදන්න නැතුව නිත යොමාගෙන හිත යොමාගෙන අන නමාගෙන අහන්නේ කියන. මොකද ඇහුවට මොකද දරන්න නැත්තම් ඒකේ ප්‍රයෝජන අඩුයි. ඒ නිසා සුණාත ධාරේට අන්නේ ධාරණ ශක්තිය ආවනම් ඒ ටික යා gedura ගෙනියනවා. අතන කියලා යන්නේ ඊට පස්සේ මේ අලුතෙන් තමන්ගේ මනසට ඇතිවෙච්ච මේ අලුත් සංකල්ප එයා මේ සලකා බලන්න පටන් ගන්නවා සෝතං වකාච උච සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං දහති තථානං ධම්මානං අත්තං උපරික්කතියා බලනවා මේ කියන දේවල් එදින් රාජ්‍යයට කරන්න පුළුවන් දේවල් ඔය කියන විදිහට ඕකේ ප්‍රතිඵල තියෙනවා එහෙනම් ඇයි මේ මිනිස්සුන්ව කරන්නේ ආදි වශයෙන් Taman ඇතුලේ සලකා බැලීමක් කෙරුවට පස්සේ ඒ විදිහට අර්ථය උපපරීක්ෂා කෙරුවට පස්සේ අත්ෝ උපපරික්කතෝ සති ඡන්தோ ජායති. ඒ සක්කාය හැම පියවරකදීම හැකි සංඥාව සාර්ථකත්වය මේකේ ආනිසංස වැඩිච්ච කෙනෙකුට තමයි ආ එහෙනම් මම මේක කරලා බලන්න ඕනේ කියලා ඇති වෙන දෙයට කියනවා කුසල ඡන්දය ඒතර ශ්‍රද්ධාවක ඉඳලා කුසල ඡන්දය දක්වා කෙනෙක්ගේ හිත දිශාගත වෙන්න පුදුමාකාර පියවර රාශියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කියනවා යකඩ කෑල්ලක තියෙන යකඩ අංශු අසංවිධිතයි. ඒ නිසා ඒකට කාණ්ඩා ශක්තිය නැහැ. නමුත් කාණ්ඩාවක් කරන යම් ආකාරයට ක්‍රමිකව යකඩ කෑල්ල ඇතුළුව අර යකඩ තියෙන අංශු දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ඒක කාන්දා ශක්තියක් එනවා. ඊට පස්සේ ඒක උතුරු දිශාවට හැරෙන්න පටන් අර ගන්නවා. නමුත් බරේ වෙනසක්වත්, ලෝයේ වෙනසක්වත් මොකක්වත් වෙන්නේ නැහැ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් අර යකඩය කාන්දම ඇතුළු කිරීම නිසා කාන්දා ශක්තිය කොටසක් යකඩට ඇතුළු නැසේ අසංවිධිතව තිබිච්ච ඒ අංශු ඉත දිශාගත වෙච්ච ගමන් යකඩේට මෙතෙක් කල නොතිබිච්ච අමතර අයස්කාන්ත කියලා කියනවා අයස් කියලා කියන්නේ නැත්නම් අයස්කාන්ත කියලා වෙන කාන්තවට යකට කැද ගන්න පුළුවන් ශක්තියක් එනවා. ආන්නේ වගේ තමයි ශ්‍රද්ධාව අසංවිතයි ඕන දෙයකට ඕන පැත්තකට දුවන්න පුළුවන්. නමුත් කුසල ඡන්දයක් පාඩපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා තෝරගන්න මම ඉන්න මේ ටිකයි පරීක්ෂා කරන්නේ ඒක දිගේ යන්න යාට දිශාගත වීමක් වෙනවා. ඒක භෞතික විද්‍යාවේ වේගය සහ ප්‍රවේගය කියලා භෞතික විද්‍යාව හදාගන්නකොට අනිවාර්යයෙන්ම මුලින් කියලා දෙනවා. වේගය කියලා කියන්නේ කඩියා වගේ එහාට මෙහාට දුවන අසංවිධිතයි. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගතයි. ඊට පස්සේ යා හරෝප දිහාට යනවා. අර එමේ දුවන්නේ. අන්න ඒ වගේ වේගයක් තියෙන කෙනා තමයි හානි කරගන්න පුළුවන්. ප්‍රවේගය තියෙන කෙනා ප්‍රවේගයක් ලබනවා. ඒක තමයි ශ්‍රද්ධාවක් තියෙන කෙනා අර එකින්දෙත් දානවා මෙයා කෙන්දෙත් දානවා කිසියම් දෙයක් තීරු කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා කොයි එකටද ක්‍රියාත්මක කරන්නේ කොච්චරට ප්‍රමුඛතාවය දෙන්නේ කියන එක ශ්‍රද්ධාව තියෙන කෙනාගේ බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අර විදිහට අද්දාජාත උපසංගමති උපසමංසෝ පයිලපාති පයිලපාසංසෝ සෝතං ඕදාති කොහිත සෝතෝ ධම්මං සුනාති උත්වා ධම්මං ධාරේති තථාන ධම්මානං අත්තං උපරික්කති කියන මේ පියවර ටික ගියා නම් යා ඊට පස්සේ ඒ ධර්මයේ ලැබිච්ච තැනට කෞරවයක් ඇති කරගෙන අරගෙන කුසල ඡන්දයක් ඇති කරගෙන යද ඒකම ඊට පස්සේ යෙදෙනවා ඊට පස්සේ යා දන්නවා මම මේකට යෙදෙන්නේ ඇයි කියලා අර පියවර කීපයකින් එක සම්බන්ධ වෙච්ච නිසා. අන්න ඒ වගේම තමයි සාමාන්‍ය අපේ ජීවිතයේ තියෙන දේවල් වල තියෙන තණ්හාව ඡන්දරාජයක් වඩපත් වෙන්නේ පියවර කීපෙකින් පන්නරේ හිටලා. ඒ පන්නරේ හිටියට පස්සේ එතන එතන මෙහෙවන්න ඕනේ. ඒ පන්නරේ හිටු දිහාවට මේක ඇදලා යනවා. ඉතින් ඒ ටික තමයි මේ අපි ඉදිරියට තියෙන දවස් කීපේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ਸਰවඥයන්සේ සඳහන් කරනවා වින්දනයක් ඇති වෙන සෑම වෙලාවකම ඒ පුද්ගලයා ඒ වින්දනයේ තියෙන සුභ අසුභතාවය අනුව තෘෂ්ණාව පහල කරගන්නවා. ඒ තෘෂ්ණාව පහල වීම වේදිත ආසන්න කාරණාව වේදනා වේදනා පච්චා තණ්හා කියලා අපි ඒක ද්වාදසාකාර පරිසම්පදේ දෙස මේ විස්තර කරනවා. මෙන්න මේ තණ්හාව ඇති වුණ පළියට චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇතිවිච තණ්හාව අනුව යා ඒ තණ්හාව තනවා වඩා ගැනීම සඳහා ඒ කෙනාට පුළුවන් කාර්කමේ හැටියට පරිශීලනය කෙරේ. ඒක නිසා පරිශීලනයට යොදන්නේ තණ්හාට දෙන ඔක්කොම නෙවෙයි. Tamanට අඩුම කඩම ළඟ තියෙන දේවල් වල හැටියට පුළුවන් හැටියට තණ්හාව අනුව පරිශීලනයකට පෙළඹෙනවා. ඒ පරිශීලනය අනුව සාර්ථක වුණොත් Tamanට ආස්වාද පැත්ත, ලාභ පැත්ත වැඩි වෙනවා. ඒ ලාභ වැඩි වෙනවත් එක්කම ඒ ලාභය බෙදා හැරීම සම්බන්ධයෙන් හෝ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ගොඩාක් නිශ්චය අවස්ථේ වෙනවා. මේ සාර්ථක වෙන්න වෙන්නේ. ඒ සාලාපේ වෙනවා විනිශ්චය. විනිශ්චය කරන්න වෙනවා. මෙන්න මේ විදිහට විනිශ්චයකට පස්සේ තමයි චන්ද්‍රාගය පහළ වෙන්නේ. ඒ නිසා චන්ද්‍රාගය කියලා කියන්නේ තණ්හා වගේ ආවට ගියාට කියන කන්නේ නෙමෙයි Taman විශ්ම ඊට කලින් මේවා හිතලා බලලා අල්ලගෙන දිශාගත වෙච්ච තණ්හාවක් ඒ නිසා චන්දරාගයේ තණ්හාකරිය බරපතලයි පන්නරේ පිටලා තියෙනවා ඊට පස්සේ ඒ වැනි දෙයක් තමන්ගේ సంతానගත වුණාට පස්සේ ඒ පුද්ගලයා ඒක කිට්ටු දේවල් වලට එනකොට ඒ පැත්තට ඇදිලා යනවා ගෙවදිනවා අල්ලබදා ගන්නවා නැමෙනවා කියන එක ඒ විදිහට වළක්වන්න බෑ සමහරට මේ චන්දරාගේ සමහරට අපි පෙර ආත්මවල කරගත්ත කඩ දන්නේ නැහැ. නැත්තම් මේ ආත්මෙට පහනක් සීමා වෙච්ච විග්‍රහයක් අනුව කරනවා නම් අපේ ඇබ්බැහි කියලා කියන්නේ. එනසම් අපි දන්න අපේ රුචි අරුචිකා. එනසම් අපි හිතාගෙන අපේ පෞරුෂත්ව. මේවට බලපාන්නේ ඒ වෙලාවේ තිබිච්ච එකක් නෙමෙයි ඊට කලින් ගොඩාක් ඒ මේ ඇබ්බැහි වෙලා වෙලා වෙලා ඇති වෙච්ච චන්දරාගයක් නිසා ඒ නිසා ඒ චන්දරාගය හිතේ පළපදියම් වුණාට පස්සේ ඒ පුද්ගලයා වැඩ කරන්නේ ඒ චන්ද රාගයේ මෙහෙයුමක්. ඉතින් මෙවැනි චන්ද රාගයක් අපි හිතමු සමාජ විරෝධී ක්‍රමයකට ගියයි කියලා. සමාජාවට වරකම් කිරීමේ ආශාවක්, කාමීච්ඡාචාර කිරීමේ ආශාවක්, මත්පැන් බීමේ ආශාවක්, ස්ත්‍රී දූර්ත වීමේ ආශාවක්, සුදු කෙලීමේ ආශාවක් වගේ ඒ චන්ද රාගයේ පුද්ගලයාට තියෙනවා නම් ඒ මනුස්සයාට ඊපතර ඇදිලා යනවා කියන එක අහන්න දෙයක් නැහැ. මේ පැත්තේ ඉන්නවා මේ සූදු කෙන මිනිස්සේ. ඉත හැමදාම හැන්දාවට මිනි පිටි සාප්පොට කෝල් එකක් දීලා අහනවා අද කොහෙද මිනි තියෙන්නේ කියලා. මරණ පොළවල හැමදාම සූදු කෙනානේ. මේ ඔක්කොම හම්බ කරගෙන ඉන්න හැන්දාවට කෝල් එකක් දෙනවා මරණ සාමනේ මිනි පිටි සාප්පොට කොහෙද මිනි තියෙන්නේ. ඒ තැන් වල කියලා සූදු කෙනා. ඒ මනසට හොදුමාකාර ඥානයක් තියෙනවා මේ නිකම් බලද්දි කිද්දෝ කොහෙද මිනිහක් තියෙන්නේ මොකද මිනි පොළවල සූදු කෙරේ නිසා. ඒ වගේ මට නැසෙන කෙනෙක් හිටියා. උන් ඕනේ නගරයකට බහපු ගමන් විනාඩි දෙකක් යනකොට කසපිය ගුණ කරන හොයනවා. ආය ඒක බුද්ධම ඥානය. ළඟින් දෙන්නෙකුට කතා කරපුවම බඩු සීනේ අතන ගිහලා පේනවා. ඉතින් පිට කෙනෙකුට හිතනවා මේකත් ඒ නරක වැඩක් වුණාට ඒක ලේසි නෑ. වෙන කෙනෙකුට කියලා හොයන්න බෑ. ඒ වගේ මේ පැති වලට ඇදලා යන ගතියේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ පුද්ගලයාට දොස් කියනවා සමාජ විරෝධී පුද්ගලයෙක් විදිහට. නමුත් මේ ਸਰුවචනාංශ මේ පෙන්නන තණ්හාව අපි සියලු දෙනා ගාම ඒ තණ්හාව අනුව පරිේශන කරන එක නැත්නම් අපි ජීවත් වෙන්නේ නැහැ. අපි උදේට හැන්ද වෙනකම් කරන්නේ මේ තණ්හාව දිනු පවු කිරීම සඳහා දවල් රාත්‍රී පෙනී නොපෙනී පරිේශන කරන එක තමයි. මේ වගේ තැනකට එන්නේ පරිේශන වල ලාභ වැඩි ඇත්ත. පරිදිච්ඡත්තු හිරගල් වල. පරිදිච්ඡත්තු ස්පිතාල වල. මේ වගේ තැනකට එන්නේ ජීවිතයේ යම් යම් ප්‍රමාණයකට ඒ සාර්ථක වෙච්චක් ඒක නිසා මේ හැමදෙණක්ම තමන් ගත කරන ජීවිතවල සෑහෙන විනිශ්චය ප්‍රමාණයක් ගන්නව දවසකට සෑහෙන පිළිසකට නායකත්වය දෙනවා. ඒ නායකත්වය දෙන්නේ හේතුව මෙතෙක් කර පරිශන සාර්ථකයි ලාභ ලැබිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අහන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක කරන මේ ඡන්ද රාගය ඒ පිළිසෙට පටවනවා. ඒ පිළිසෙට අවස්ථාවක් දෙන්නේ නැහැ. සාමාන්‍ය යුක්තියක් නැහැ. මම පටවන්න පටන් නිසා අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගෙන් බලනකොට දැනටමත් අපැහිකට අහු වෙලා තියෙනවා. අර මිනිස්සු සමාජ විරෝධී අපැහි කරනවා කියලා ඒ මිනිස්සු පිනාර සමාජයෙන් කොම් කරාට මේ විග්‍රහයෙන් බලනකොට පුතක්ජන හැම කෙනෙක්ම පිස්සෙක්. හැම කෙනෙක්ම දැනටමත් මොකක් හරි එකට අහු වෙලා තියෙනවා. නමුත් අපි හදාගෙන තියෙනවා සම්මතයක් මෙන්න මේ ලකුණු තියෙන කපිස්සා අපිට පිස්සු නැහැ කියලා. උගෙන් අරුවොත් ඌ කියාවේ ඒක උඹලට තියෙන අයිතිවාසිකම් වගේද තොපික් ඉස්සෙල්ලා ඉඳලා මාව පිස්සෙක් කරන්නේ. හැම එකටම පිස්සු. ජීනජේ සනා කර දෙන කවුරු හරි කියනවා නම් එහෙම නැහැ කියලා. ලෙඩක් මට නැහැ, හිතේ කයි නැහැ කියලා බාලෙක් විසින් වෙන කාටවත් කියන්න බෑ. මට ඉතින් මානසිකත්ව මානසික විද්‍යාවෙන් දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඒගොල්ල මේ මානසික රෝග නැති කරන්න කතා කරාට මානසික රෝග නැති ප්‍රශස්ත මනස කියන්නේ මොකද්ද කියන එක බටේර මානසික විද්‍යාව කොහොමනක්වත් අත්හරින්න දෙන්නේ නැහැ. අහුවත් එහෙම උඹලා මේ ඔක්කොම සංයම කරලා පොතින්ද ගෙනියන්න නැහැ. මොකද්ද මේ ප්‍රශස්ත මනස ඇති? නිර්වචනය කරන්නත් නැහැ නිර්වචනය වෙන්නේ නැහැ. එහෙමනම් ලෙඩෙක්නේ ඒව ගැන කල්පනා කරලා ප්‍රතිකර්ම කරන්නෙත් ලෙඩා. ප්‍රතිකර්ම ලබන්නෙත් ලෙඩා. ඒ නිසා ලස්සන කාටුන් එකක් අඳලා තිබිලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ජීවිත අවධානය කාල වෙනකොට ඇඳක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බුදියාගෙන ඉන්න ලෙඩෙක් විදියට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ම එනවා බේත් කරන්න. එයාගේ ගුරුවරයාගේ නැත්තම් මේ මේ ආචාර්යගේ ෆොටෝ එක ගහලා තියෙන පිටි ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි. පිස්සත් ඒක. පිස්සු සනීප කරන්න හදන්නේ නැතු. උගේ මතය තමයි ලෝකේ මතය කියන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සදාන් කරන්නේ අපිට තව කෙනෙකුට පිස්සු කියලා තීන්දුව කරන්න අපිට පිස්සු නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. එතන මේ කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ හෝ කියලා දෙකෙන් එකක් හරි තියෙන තාක් කල් අපි නාස්විදුපු නිහරකෙක් වගේ ඒ චන්ද්‍රාගයට අනුව ඇදලා යනවා. නමුත් අපි සම්මත නීතියක් හදාගන්නවා මෙන්න මේ මේ ඇදලා යන දේවල් හොඳයි මේ මේ දේවල් නරකයි කියලා. ඒකේ සාධාරණත්වය ඒකේ යුක්ති අයුක්තිය තේරීමට පුළුවන් කෙනෙක් නෑ බුදු කෙනෙක් අර. බුදුචර්යනාංශය සඳහන් කරන්නේ නිසා කොයි විදියක හරි ඒ වගේ අබ්බැහියක් කියලා කියනවනම් ඒ අබ්බැහිය කදාකවත් බුදුබණේ තියෙන විදියට කුසල ඡන්දයක් වාරපත් කරගෙන ඡන්දං ධනේති වායමති විරියං ආරවති චිත්තප්පක් ගන්නාදි පදාති කියලා සත සම්‍යක් ප්‍රදන් වීර්ය විදියට නෝපන්න අකුසල් නොයිපද වීම මේක නොයදුව අදීන්නේ රාමරාණයට අදින්නේ කාමච්ඡන්දට ඒක පිළිබඳව කිසිසේත්ම විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කාම කුසල ඡන්දය ඇතිවෙච්ච කියන ආවහාන ඒ කුසල ඡන්දය ආයෝජනය කරන්න ඕනේ. තාම නෝපන් අකුසල ධර්ම ණයත නොයිපද වීම පිණිස අනුපන්නාන පාපකාණං කුසලන ධම්මාන න උපාදාය. ඡන්දං ජනේති ඡන්දයක් ඇති කරගන්න. ඒ මෙහිම යොදවන්න වායමති වෑයමක් කරන්න. විරියන් ආරපති ආරද්ධ විරිය යොදන්න ඕනේ. චිත්තම් පක්කන්නහටි පදහටි ඉත දැඩි කරන තාගිය කිහිල්ල වැඩෙදි දිවර දිව දිව උසල කියලා කඩ කරලා ධක්මිටි කාගෙන ඒ චිත්ත සංකාණේ නැවත කෙලස් වලින් ආතුර වෙන්නේ නැති වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකල පදන් විරිය යොදන්න. එහෙමනේ ඒක කෙරුවට පස්සේ තමයි ඒ කිනාට දැනට චිත්ත සංකාණේ ඇති වෙලා තියෙන කෙලස් නැති කිරීමට උප්පන්නානම් පාපකානම් මුදලානම් ධම්මනම් පහනාය අර වගේම චන්දජ්ජනීති වායමති විරියකාරවති චිත්තප්පක්කරණාති පදාති කියලා මේ ඡන්දය කුසල ඡන්දයක් වඩපත් කරගත්තේ නැත්නම් බෝලයක් උඩ දැම්මොත් බම්පේ බම්පේ ගිලේක වැටෙන්නේ පාතම තැනකට යම් ආකාරයකටද ඒ වගේ මේ ඡන්දේ තියෙන හිත ගැසි ගැසි ගැසි ගැසි අපායම තමයි. කවදාකවත් එක සමතලයක හිටින්නේ නැත්නම් උඩට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තණ්හාව ඇති වෙන මේ ඡන්ද රාගය මේ විදිහට දෙවේල වැඩෙනවා දවලුත් ඇති වෙනවා රැත් ඇති වෙනවා. ධිකට ඒ පුද්ගලයා තුළ වැඩිමක් ඇති වෙනවා. වැඩි වුණාට පස්සේ ඒ තමන් තුළ තියෙන ඡන්ද රාගය හැටියට එක එක දේවල් වලට එයා ඇදලා යන ගතියක් තියෙනවා. කාන්දමකට යකඩ ඇදලා යනවා වගේ. නමුත් දෙවන්නේ කියාදියා බලන ඉඳලා කිව්වොත් එහෙම ඔබේ ස්වරූපයක් තියෙනවා මේ පැත්තට ඇදලා යන වැඩි කියලා. මේ කියන එක නාගාවත් ඒ ඡන්දේ තියෙන නිසා අර පුදුල මෙයාට කියනවා එනවා ඔබ ළඟ නැතුව ඔය කතා කරන්නේ. ඇත්තටම කියන්න අයිතිවක් නැහැ. මේ නිසා මේ ඡන්ද රාගය කියන එක තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක මතු වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මට මේනේ භාවනා කරුවොත් පමණයි කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ මගේ ඡන්ද රාගයේ තියෙන අවල් දැක්ක කියලා. එහෙම නැත්නම් සර්වචන් වහන්සේට ආශ්‍යානුසී ඥාණයට ලක් වෙලා අඳුර ගන්න ඕනේ මේ පුද්ගලයා තියෙන අසවත් ඡන්ද රාගය. එනිසා භාවනා කරන කෙනාට මේ ඡන්ද රාගය කියන එක පිළිකුල් කටයුතු නරක හැබැයික් වුණාට එයා කවදා හරි ඒක අස්පනා පිට අල්ලගත්තේ නැත්නම් ඒකේ විසම චක්‍රේ කඩන්න. නිසා භාවනා කරන්න අපි අරමුණක් දැම්මයි කියලා කියමු. මහානපන සතිය හෝ සක්මන හෝ ඉදින්දා වැඩවල සිහිය පිටවන්න කියලා. ඒක එහෙම වෙන්නේ ඒක සද්දවල කරනවා වේදනාවට කරනවා හිතිවිලි කරනවා කන්න කන්න වාරයක් පාසා අපිට සිද්ධ වෙන්නේ අපෝ කවදාකවත් අපිට නම් භාවනා කරන්න බැරි වෙයි මොකද මේ ඉඳගත්තට හිතිවිලි වැඩි වෙනවා වේදනාව වැඩි වෙනවා රද්ද වැඩි වෙනවායි කියලා ඉතින් මේ තමන් භාවනා කරනකොට තමන්ට මතුවෙන මේ බාධාව හරහා පමණයි තමන්ගේ චන්ද්‍රාගය අඳුර ගන්න පුළුවන්. චන්ද්‍රාගය නැත්නම් කාම ඡන්දය කියලා ගත්තා. ඒක නිසායි අපිට අරමුණු හේත තියන්න බැරි. ඉතින් ඒ නිසා අරමුණු හේත තියන්න උත්සාහ කරන කෙනාට ඒ පැමිණෙන බාධාවේ රෝග නිర్ణාත්මකව තොරතුරුවක් තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයා භාවනා කරන තමන්ට පැමිණෙන ප්‍රධාන බාධාව වෛරයෙන් තොරව ද්වේෂයෙන් තොරව හදාරන්න පටන් අරගත්තොත් යාර තේරුම පටන් ගන්නවා මගේ හිත මෙන්න මේ පැත්තට තමයි වැඩිපුර අදින්නේ කියලා. ඉතින් ඒ දේ පෙන්නලා දෙන්න දැන් බටහිර මානසික විද්‍යාව කරන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් එහෙම නැත්නම් කවුන්සලින් කියලා එකක් කියනවා. ඒ වෘත්තියේ මේ වශයෙන් කටයුතු කරන එක නගාට උපදේශක කාට ගිහිල්ලා තමන් තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව ඒ කියවෙන්නවා. කතා කරනකොට අරගෙන අහගෙන ඉන්නවා මෙයාට මේ අද තියෙන අසහනකාරී තත්ත්වය සාමාන්‍ය කෙනෙකුට වැඩිය අසහනකාරී තත්ත්වයක ඇති වෙන්න මෙයාට පැවිලා තියෙන තැන බීජිකාව ඇවිල්ලා තියෙන මෙතනද කවුරුහට කරපේකට ගියා නේද නැත්නම් මේ ආත්මෙද කියලා අහගෙන ඉදී පිළිබඳ ඉස්ලාම කතා කරව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1919 හරි 13 දී හරි කියලා කියනවා ඒ විදිහට කවුරුහට ලෙඩෙක් තමංගාවට ඇවිල්ලා කියනකොට ඒ කියන දේවල් පිළිබඳව අහුම්කම් දෙන්නේ කියලා බීරෙක් වගේ. හරියටම බුදුජානනාංශයේ ඒ කියාපු දේ සෝතවා බදිරෝ යකා කියන විදිහට කිසියම් තෝරන්න බේරන්න යන්න එපා. එයාට කියන්න. භූමිත දෙන එක විතරයි කරන්නේ. කියන කියන කියන යනකොට අර පුත්ලියත් අර දමන අහන කෙනා මගේ පෞද්ගලික දුරු කාටවත් දෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් එයාටත් යම් විශ්වාසය දිනා ගන්නවා. ඇත්තටම. දිනාගත්තා පස්සේ මෙයා සුලින් කියවිල පටන් ගන්නවා. කියනකොට අර අර කෙනා ඒ කියන කියන වචන තෝරන්න නරකයි. ලුවාතරන් එළියට දානවා. එළියට දානකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ පුද්ගලයා මෙන්න මේ වගේ විශේෂ අවශ්‍යතාවයන්, විශේෂ රුචිතා, විශේෂ බීතිකා සහිත කෙනෙක් කියලා අල්ලන්නේ ගොඩාක් කල් ගියාට පස්සේ. නමුත් පස්සේ අර එරික් ෆ්‍රොම් කියන ඒකේ නා ලියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වට පස්සේ දක්ෂ උපදේශකෙක් වෙන්න ඒ කියන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ කියලා සිකනෝන්ගේ ආසනයේට ඔක්කොම ගෝල හිනා වෙලා තියෙනවා බීරෙක් වගේ අහගෙන හිටියට කොහොමද ඒක ප්‍රතිකර්මයක් වෙන්නේ බීරෙක් වගේ අහනවා කියන්නේ අහනින්න දෙ ගණන් ගන්නෑ කියන එක වගේනේ නමුත් දැන් මේ වෙනකොට තේරලා තියෙනවා Taman මේ ඉන දේවල් දිහා තෝරන්න බේරන්න මනින්න කියන්නේ කියොත් ධර්මංශයගේ කියන ගතියට බාධා වෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉන්න දෙන්න කියලා මෙන්න මේ මේකම කෙනෙක් කියනවා තමයි අසහනෙ නැති කරන්න අනිත් කෙනා ආගෙන ඉන්නවා කියන එක තමයි සතියේදී සිද්ධ වෙන්නේ. සතිපට්ඨාන භාවනාදී සිද්ධ වෙන්නේ අරමුණකට හිත තියාගෙන ඉන්නකොට අරමුණ හිතෙන වෙලාවලුත් තියෙනවා නොහිතෙන වෙලාවලුත් තියෙනවා නොසිතින වෙලාවෙදී ඒ මතුවෙන දේ තමයි චන්දරාගය පිළිබඳ පොඩි ඉඟිසක් වෙනවා. ඒවා තෝරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මොකಾದ එන්නේ කියන එක බලාගෙන ඉඳන සතිය තියෙන ගුණයක් තියෙන්න ඕනේ වර්ගීකරණයක් කරන්න නැතුව පූර්ණිකමන වලින් තොරව අරමුණ හිත දාපුවා මොකද වෙන්නේ කියලා බලන්න. මේක තමයි අමාරුම දේ. අපේ හිත වෙන්නේ මොකද්ද? එන්නේ එන දේ තෝරන්න. එන්නේ එන දේ කිරන්න. එන්නේ එන දේ මනින්න හදනවා. ඉතින් ඒ හැම ප්‍රතික්‍රියාවක් කරාම වෙන්නේ මොකද්ද? අර අපේ චන්ද්‍රාග ලක්ෂණ මතු කරගන්න බැරි වෙනවා. ඒක ගොඩාක් කල්යන යෝගාවචරයට මේ භාවනා කරගෙන එනකොට පේන මේ නිමිති මේ සංඥා මේ මොනම දෙයකවත් සුභාසුභ වලන්න යන්න එපා. ඒවා එතන එතන අතලා බල බල ඉඳලා කුල්ලුවක් තරම් එළියට එන තරමට ලාභයි. ඒ චන්ද්‍රාගයේ එළියට එන තරම් ලාභයි. එනේන දේවල් මේක මගේ මේක මගේ නෙමෙයි කියලා අජෝසනීය කරන්න එපා. නිවසෙන් ගෙවදින්න එපා. නතු වෙන්න දෙන්න එපා. මේක දිහා බලන හිටියොත් මේ බලාන ඉදීමේ ශක්තිය පූර්ව නිගමනකින් තොරව මේ බලාන ඉදීමේ ශක්තිය මනුස්ස මනසක තියෙන ප්‍රධානම සූකිරීමේ ශක්තිය. අපි මේ එනේන දේවල් වලට කලබල වෙන්න කිව්වොත් තමයි රෝග පීචක් වුණත් ඇවිල්ලා ඇඟට වැදෙන්නේ. අපිට ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් නොසලෙන මනසකින්, සාදී ගුණයකින්, උපේක්ෂාවකින් ඒ පුද්ගලයාට එන්නේ එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ දෙයක් Taman ළඟට එනකොට කලබල වෙන්නේ නැතුව ඒකට ඇහුම්කන් දීමේ ශක්තිය එනවා. මොනම තාලකින්වත් මතක තියාගන්න මේ කතා කරනකොට තමන්ගේ අනිත් එක්කනයි කතාවට බාධා කරනවා නම් sannivedanayak කවදාකවත් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්න මේ මනසට අදහස ඉදිරිපත් කරන්න දෙන්න ඕන නිර්වත්තිව, නිර්වුල්ව. නමුත් සාකච්ඡාවලදී බලන්න මොකද වෙන්නේ කියලා. ඔය මේ ලංකාවේ කතානායකවරයෙක් කියලා තියෙනවා. මම මේ කතානායක වෙන්නේ ඉස්සල්ලා ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඇමතිවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. මම මේ වෙලාවේදී හරියට උත්සාහ කරලා තියෙනවා මේ සභාවට යම් යම් දේවල් හේතු ගන්නන්න පරාදයි. විරුද්ධ පක්ෂේ මොනවා කරොත් පරාදයි විරුද්ධ වෙනවනේ. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? මම කතාවක් කරන යනකොට විරුද්ධ පක්ෂයේ එක්කෙනෙක් උපහාසාවක් කරනවා මට කියනවා. එතකොට මම කතාව පැත්තක දාලා මම අරයට බයින්න පටන් ගන්නවා. එතකොට මම කතාවේ තේමාව අයින් වෙනවා මම කතාවෙන් පරාදයි. එනිසා මේ මිනිස්සයා මොනවද කියනකොට මම කිපුණා නම් මගේ කතාවේ තේමාව මට පවත්වාගෙන යන්න බැරි වෙනවා මට කතාවක් මං ගිය තැනට යන්න බැරි වෙනවා කියලා. අද මම කතානායක විදිහට මෙතන ඩෙස්ක් එකේ ඉඳලා බලාගෙන ඉන්නකොට මට තේරෙනවායි කියනවා කියනවා ඔය කොයි කෙනා මොන දේ කියන්නේ කියත් අතරමඟදී කවුරු හරි කෙනෙක්වත් ආපු ගමන් සම්පූර්ණ කතාව පොදු වෙනවා. ඒ දක්ෂකම් මොකක්වත් ඉතුරු කරගන්න බැරි වෙනවා. ඒ කෙනෙහිල්ල එහෙම තියෙද්දි පොඩ්ඩක් ඉන්න මම ඊට පස්සේ එන්නම් කියලා තමයි කතාව පවත්වන්න නම් පුදුමාකාර විනයක් තියෙනවා. පුදුමාකාර උපේක්ෂණ ගතියක් තියෙනවා. එයාට විතරයි ලෝකේ සංනිවේදනය කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ සංනිවේදනය කරන්න ගියාම හරියට අපේ මේ එක එක ඡන්ද ඡන්ද රාග එකිනෙකාගේ තියෙන වල හාස් වුණාට පස්සේ අපි කියන දේ නෙවෙයි කියෙන්නේ. විශේෂයෙන්ම මේ නිසා ඡන්ද රාගය නිසා අපේම දකුණු මොළයයි වම් මොළයයි අතර තියෙන සංනිවේදනය 100ට 100ක්මගේ කැපිලා ගිහිල්ලා තියෙනවා. අපේ දැන් තියෙන දැනුම හැටියට බලනකොට ඒ වම් පැත්තේ මොලේ හරීම సౌందర్యාත්මකයි හරීම මෛත්‍රිකී යුක්ත හරියටම මානව ගතියට සලකනවා සබහා ධර්මයත් එක්ක හරීම සම්බන්ධයි ඔක්කොම gediy වශයෙන් සලකන ඔක්කොම පෞලය වශයෙන් සලකන දකුණු මොලේ වම් මොලේ දකුණු මොලේ විතර වම් මොලේ හරීම කඩුවක් අතර ගත්ත කෙනෙක් වගේ කපනවා කොටනවා වාද කරනවා Taman ජය ගන්න හදනවා පැහිය වෙන්න හදනවා දඟලනවා මෙන්න මේ දෙකෙන් හැමදාම දිනන්නේ ওই පැයවෙන්න හදන දඟලන මුලින්. අර සෞන්දර්යයට මුලේට සිළු දිනාට සංසේ සලකන මුලේට කද්දාකත් ඔලුසන දෙන්නේ. ඒ නිසා මැරෙනකම් අපි කරන්නේ මේ තර්කේ ජය ගන්නවා. ජය අරගත්තාම ඉතිපන්දව දෙපැත්තේ පත්තු කෙරුවා වගේ සාවධානව වෙන කටයුත්තක් නෙවෙයි. කවදා හරි මේ වම් මුලේ දකුණු මුලේ දෙක අතර සමතුලිත වීම තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙක සමතුලිත වීමයි කියන්නේ. සර්වජන් වහන්සේ අර ලෝකේ පහළ වෙච්ච අනෙකුත් සාස්ෘණ වංශලා ගැන කල්පනා කරලා බලන්න. ඒ ඇත්තන්න මේ මහා ප්‍රඥාව සහ මහා කර්ම අතර සම්පර්කාවේ කොච්චර විෂම තත්ත්වයකද කියන්නේ. සර්වඥාන්සේ විතරයි මේක සම්පූර්ණ අංග සම්පූර්ණ උනේ. ඒ නිසා මහන්සි සඳහන් කරනවා ප්‍රඥාවෙන් ඇති වැඩක් නැහැ. කරුණාවෙන් පණ ලැබෙන්න. කරුණාවෙන් ඇති වැඩක් නැහැ ප්‍රඥාවෙන් අවසරෙන් ලැබෙනවා. මේ දෙක සම වෙන්නේ කොයි වෙලාවද අපේ ජීවිතේ. ඇත්තම කියනවා 120ක් ජීවතුන් මේ දෙක සම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ පිරිස්වලට ප්‍රඥාව ඔලමුල වෙලා තියෙනවා. අර දැනුම, තර්කය, සමීකරණ ඒක එක්කනගේ මත අපේ ඔළුවට දාලා දාලා දාලා දාලා මේක කුරුවල් වෙච්චි ලොඳ වැහිච්ච කුරු කොඩියක් වගේ. මේක ඇතුලේ කිසිසේත්ම මානව දයාවක් මේක ඇතුළේ කිසිසේත්ම අපි පටන් ගන්නකොට තිබුණ අර පුංචි කාලෙකම ගති නැහැ. ඒක නැති වුණේ සදාකාලිකව නෙමෙයි. සතියෙන් ඉන්නකොට අපේ ඒ නරක ගති හෝ හොඳ ගති පේන්න පටන් ගන්නවා. අන්නේ පේන්න පටන් අර ගන්නකොට පුළුවන් තරම් ඉඳී ඉඳලා එකකටවත් බැස ගන්න. මේක හරි මේක වැරදි කියන්නේ නැතුව, අජෝසනය කරන්නේ නැතුව, පරිග්‍රහ කරන්නේ නැතුව, මච්චරයකට ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරොත් ඒ පුද්ගලයාට දෙපැත්ත කරුණු සලකලා බලලා පැහැදිලි විනිශ්චය කරන විනිශ්චයකාරයෙක් වාගේ යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි පුදුමාකාර දෙපක්ෂක් කරන්නේ. අපි ළඟ තියෙන යම් යම් මති වර්ගය ඒ මති වලට අපි කොච්චර වැරදුනත් චතද. සමහර මති වර්ගයක් තියෙනවා අපි වැරදි කියලා හිතලා ඒක කොච්චර මේ ඇත්ත වුණත් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපිට අපි ඒක හක්වාගත්ත මිනිහෙක් වගේ ගැඹුර පේන්නේ නැති ජීවිතයක් තියෙනවා. ඒ නිසා මේ චන්ද රාගයෙන් අපේ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ කොර කරන හැටි, අන්තභාග කරන හැටි, ඒක පැත්ත කරවමනක් අදින හැටි දිහා බැලුවොත් ඒ සර්වචන්ස මේ ධර්මතාවයෙන් පිටනකට දෙවන්නේ බලට කරන්නේ වේම තියෙන චෛතසික ටිකක් මේකට බලපෑම් වෙලා තියෙන්නේ. මේක මේ අසම ප්‍රභාවයක් ඇති කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ඔබ දකින්න තාක් මේ ඇතුලේ දුවන්නේම මේ විසින් රෝස සහිත කරත්තයක් ඇදෙනවා වගේ දුවන්නේම නුහුරට ඒ නිසා මේක හදන්න ඉක්මන් කරාට ඉස්සර වෙලා මේ තියෙන ප්‍රශ්නේ මේ නොගැලපෙන භාවය තේරුම් ගන්න උත්සාහ කරන්න නම් ඒ පුද්ගලයා ඇතුළ පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ ඉවසීමෙන් ඒ විදිහකට ලෑස්ති වෙලා මධ්‍යස්ථ අරමුණක් හිතලා දැම්මට පස්සේ හිත මේ කරන ප්‍රතික්‍රියාව නැවත නැවතත් දකින්ද වගේ අර වගේ පක්ෂග්‍රාහී මානසිකට පුළුවන් වේද කියන සැකේ. ඒ තරම් අපි උපත්යේ ඉඳලා උපත් වෙන නිසා නේ මේක අපි මේ ලෙඩේ අපිට ඇති උනේ. හය අතර තේරෙන කොට අතර පස්සේ. ඒකේ ඉඳලා අපිට දහසක් ඉන්න පස්සේ සාධාරණ බලන්න බෑ. නමුත් ඒකේ මේ සර්වඥයන්ට මේ සූත්‍ර වලින් පෙන්වන්නේ මේ ඇත්තටම සදාකාලික බලන්න බැරි කමක් නැහැ. ඔබ මේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒකට සතිය පිහිටවලා කරගෙන කරගෙන ගියොත් අපි මේ එනේන අරමුණ වලට හැප්පෙන හැටියෙන් අරමුණ ප්‍රතික්‍රියා කරන හැටියෙන් මමයා කියන්නේ කවුද කියන එක. මේක බරපතල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. ආධ්‍යාත්මික ගවේෂණයක් who am I? මම කියන්නේ කවුද කියලා. නැතිනම් ඕන කෙනෙක්ගේ අහුවොත් රටේ ජනාධිපති කවුද ප්‍රධාන නළුවා කවුද නිලිය කවුද ඔක්කොම විස්තර කියයි. දිග්ග පළල උස බර තේරම කියයි. ඉතින් හරි උඹ කවුද කියලා බලපන් කිව්වොත් වටපිට බලන්න. එක්ක අර ඇඩ්‍රස් කාඩ් එක දෙයි. මේ මම තමයි කියලා. අවසාන මරණ මොහොත දක්වාම තමන් කවුද කියන එක වැටහෙනවට බයේ තමයි අපි අනුන්ගේ රූප දිහා බලපලයි. ඒක වැටහෙනවට බයේ තමයි අනුන්ගේ හත්දාහයි. අනුන්ගේ ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා යම් වෙලාවක මේ මම දැන් මෙතන කියන තැනට ගිය ගම කුළුණියරකේ දෙනලා ගම්මැද්දේ බඳගත්තා වගේ පුදුමාකාර බඳලීලක් එනවා. ඒක නිසා අන්නේ එවැනි தত্ত্ব යටතේදී මේක සද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් දරුවන් කෙරේ භක්තියෙන් ඒක කරගෙන කරගෙන ගිය දවසක තමයි තේරෙන පටන් ගන්න මේ සත්‍ය හෝ දැනුම හෝ බාහිර නෙමෙයි තියෙන්නේ මේක ඇතුළෙමයි. නමුත් අපේ මනස හැදිලා තියෙන මේක ඇතුළට යන්න දෙන්නෙම නැහැ. හැම වෙලාවම බාහිර වලයි ඉන්නේ කයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් වෙලාවකට යෝගාවචරයට අරමුණේ උගක් වෙලා ඉන්න පුළුවන්කම කියන සතිය හෝ කොයි අරමුණක් ආවත් ඒ අරමුණ ප්‍රතික්‍රියා නොකර ඒ හරහා අර අරමුණට හැකියක වෙලාවට යෑම සඳහා ඉවසීමේ ශක්තිය හෝ එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට දේම වගේ අර මෙතෙක් කල ජීවිතයේ තිබුණ දැඩි අසහනකාරී ගතිය මානසික ආතතිය ඉබේම අයින් වෙන්න පටන් ගන්නවා එන එන දෙයකට මොන දෙන්න පුළුවන් ශක්තිය එනවා ඉතින් මේ ශක්තිය ඒකේ තියෙන අසාධාරණකම කියන්න තියෙන්නේ ඒ ඇති වෙච්ච වෙලාවෙම ඒකේ ආනිසංශ Tamanට වැටෙන්නේ. ගොඩාක් කල්යනා මේ භාවනා කරගෙන කරගෙන යන්න ආනිසංශ ලැබෙනවා. ඉතින් මොකද අපේ ජීවිතය පුරුදු කරලා තියෙන ඉල්ලුම සැපේම ක්‍රමයට මම මෙච්චර වෙලා වාඩිලා හිටියොත් මට මෙච්චරම ප්‍රතිඵල ඕනයි කියන්නේ. නමුත් එහෙම වගකීමක් වගවීමක් ධර්මේ නැහැ. ගොඩාක් කල් භාවනා කරන ප්‍රතිඵල පේන්නේ. එතකොට මේ ප්‍රතිඵල පේන තෙක් කරන භාවනාව ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දය තමයි කරගෙන යන්නේ. යම් දවසක එහෙම කරගෙන ගිහින් ඉවරලා පුංචි පුංචි ප්‍රතිඵලයක් මට වෙන්දට වැඩි ආනපාන ඉන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආනපාන කුල මැදාග බලන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආනපාන ටිකක් සද්දතියෙදි කරන්න පුළුවන්. මට මේ ටිකක් සීලිතියෙදි කරන්න පුළුවන්. ආනපාන කරනකොට යෙම් දක්වක් කරන්නේ කොහොමද දීච්චා වගේ අපි හිතුව යම් යම් අත්දැකීම් ටිකක් ලැබුණා කියලා. අන්නේ අත්දැකීම් ටික ලැබෙනකොට මේ කුසල ඡන්දය තවත් පන්න දෙයක් ලබනවා. ඒකට කියනවා අදිමොක්කය කියලා. අදිමොක්කය කියලා කියන්නේ පෙරමක ભેදපණ. මම මෙතෙක් යොදවපු මේ යම් යම් අමාරුවෙන් නමුත් ප්‍රතිපල පේන ඇතුළක් නමුත් කරගෙන ගිය එක නිසා දැන් මට යන්තම් යන්තම් ඉන්දට ඥානපණ ඉන්න පුළුවන්. යන්තම් ඉන්නට විදිහ සද්ද සීදිත් කරන්න පුළුවන්. අනුපරි කරන්න වෙන්න මට අඩු ගානේ ශක්මනීය දිහාට මේක ගන්න පුළුවන්. එතයි ඉදින්දා වැඩ කරනකොට අසවල් අසවල් වැඩ කරනකොට නම් මම ටිකක් සතිය පිටවන්න පුළුවන් කියලා ඒ යෝගාවචරයට දැන් ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියන ප්‍රත්‍යක්ෂ ඥාන ලැබෙනකොට ඒ බුද්ධිලට ලැබෙන අධිමොක්කය කියලා චෛතසිකය මේ පෙරමග අර මෙතක සත්‍යයෙන් කුසල ඡන්දේ තිබුණ කියනවා එන්න පටන් ගන්නවා අන්න ඊට පස්සේ තමයි ඒකේන ඒකට මෙතනට වඩා ධෛර්යයෙන් ගෞරවයෙන් ඒ කටයුතු කරගෙන යන්නේ. නමුත් අපේ අද අධ්‍යාපන ක්‍රමයයි අද තියෙන ආර්ථික ඇලිට අපිට එතන එතන ප්‍රතිපලයක් හම්බවෙම ඉක්මනට අපි පශ්චාත්තාප වෙන මානසිකත්වයක් ඇති කරනවා කියන්නේ. ඒ නිසා අද කාලේ භාවනා කරන පිළිමන 90 මගදී අතාරිනවා. මොකද ඒගොල්ලෝ ඉල්ලුම සැපේම ක්‍රමයට තර්ක කරන්න හදන නිසා. ඉතින් ඉල්ලුම සැපේම ක්‍රමයෙන් තර්ක කරනව වෙනුවට ශ්‍රද්ධාව හරහා කුසල ඡන්දය හරහා මේකට දෙන උත්තරේ තමයි ඒ බුදුම ශාස්ත්‍ර වචනේ කියනවා නම් ඔබ විසින් ධර්මයේ විනය කරන දේ උපරිමයේ කරපන් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොර. ආන මේක අපිට හිතට වදවන්න පුළුවන්. බෙන් කිරෙන්න ඕන ටික කරපන් හේතු සම්පාදනයේ 100% කරපන් ඵල අපේක්ෂාව තුච්චයි දිහිනයි පහරයි. ඉතින් යම් තැනක ඵල අපේක්ෂාවක් ආවනම් ඒ කෙලෙසක් විදිහට අත්දැකගන්න. ඉතින් මේක අපි අපිට හිතෙනවා අපිට පුළුවන් වෙයිද දෙකේ පන්ති තුනේ පන්ති දාලා ළමයින් කියලා දෙන්න. එහෙම කියලා දුන්නොත් එනම ඉගෙන ගනින්න. කද්දාකත් ඉගෙන ගන්න. ලාභේක්ෂා නැතුව කරනවා පළවෙනි පළවෙනි පන්ති පළවෙනි වෙන්න නම් ෆයිට් අධේ රාඩ නිදාගෙන ආදී ඉගෙන ගන්න නැතුව. මේකත් එහෙම ප්‍රතිඵල කොහොමද කමන්නේ බබා මේ කඩපාඩම් කරන්න කියලා මම හිතන්නේ වැඩිකල් කරන්න. ඒ නිසා ඒ ලාභේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක මොන ධර්මතාවයක්ද කියලා කියන්න. නමුත් යෝග ජීවිතයක, භ්‍රමචාරී ජීවිතයක, පැවිදි ජීවිතයක, ආධ්‍යාත්මික ජීවිතයක මේක තමයි අනික් මිනිසුන්ගේ තියෙන වෙනස. මේ නිසා සම්පූර්ණයෙන් සඳහන් කර තියෙනවා ඒ පැවිද්දන්ට භාවනා කරන අයට අභින්න පච්ච වේක්කණයක් විදිහට අන්නෝමය ආකප්පෝ කරණියෝති අභින්න පච්ච වේති තක්ක මේ ලෝකේ ඉන්නා තාක් මිනිස්සු අත්තත්ත බණ්‍යා රුපියල් වලට ගණන් කරනවා ඔබ විතරක් මතක ධානී ඒ ඒ ආකල්ප නැහැ. ඔබ තියෙන්නේ මේ ධර්මය අවබෝධ කිරීමට මේ වෙනද අත්ත සිද්ධිය පිණිස ස්වార్థය පිණිස බුදුහාමුදුර යම් ක්‍රමයක් කියලා තියෙනවා. ඒකට 100 100ක්ම ඉදිරියට කරපන්. කිසියෙත් ඵල අපේක්ෂා කරන්න එපා. මේ නිසා ඔබ සාමාන්‍ය ගිහි ආකල්පට වඩා වෙනස්. අන්‍යෝමී ආකල්පෝ කරණියෝති. ඒ ආකල්ප වෙනස්. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ. මොකද ගිහියෝ හිතන්නේ මම සමහර විද්‍යෝ කියන වචනේ පාවිච්චි කරාට පුත්තජනේ හිතන්නේ ඒක මේ ගඟට ඉනි කපනවා වගේ වැඩක් ලේනෙක් වලිගෙන් මොහොතේ ඉඳි හදනවා වගේ වැඩක් අපිට පුළුවන් ද එහෙම හේතු සම්පාදනය කරන්න ඉතින් ඒ නිසා ਸਰවචරාංශයේ නිදර්ශනයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා රාජාව රත්නම් විචිතම් පහය යම් කිසි රජ කෙනෙක් විශාල සටනක් කරලා යුද්ධකින් දිනලා දිනුරට හැරදාලා යනවනම් දිනුවරට හැරපියා යන රජ කුසේ මේ සියලුම බලාපෑක්ෂා කරන ගතිය අතහැරලා ඒ නමුත් ඒකට ෆයිට් එකක් දෙන්න හොඳටම කරනවා කරලා දිනුවර රට අතහැරලා යන්නසේ කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ඒ යෝගී ලක්ෂණ යෝගී ගති ඒ වගේ මේ ගමනේදී අතරමඟ බාධාවල් නැතුව යන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් මේක ඉතින් ගැන කතා කරනකොට සඳහන් කරන්නේ යම් කෙනෙක් යම් කිසි දෙයකට උරදීලායේදී කටයුතු කරන්නේ මීයක් කඩන්නේ හරි අතලෙව කණ්ඩායම් ජීවා වගේ ප්‍රතිඵල පෙන්වලා දුන්නොත් තමයි. මේ නිසා අද ඇමරිකාවේ තියෙන බුද්ධාගම ගත්තොත් එහෙම නැත්නම් බටහිර තියෙන බුද්ධාගම ගත්තොත් ඒක මේ පෙන්වන්නේ මේ බුද්ධාව විකුණන්නේ හීලින් තෙරපිටික්. මේ බුද්ධාගම කරලා ලෙඩ ගන්න මේ බුද්ධහම කරනකොට ශරීරය කය මේ සුව වෙනවා කියන එක විතරමයි පෙන්නලා තියෙන්නේ. ඒක අපි සිංහලෙන් කියනවා වේදකමයි හේදකමයි කියලා දෙකක් තියෙනවා. වේදකම තමයි ඒ තියෙන ලිටසෝව සංකරණ එක. නමුත් ආත්මෝපදේශය කියන්නේ වේදකමට වැඩිය හොඳ හේදකම කියලා. ඉතින් අර මා ලංකාවේ ඉන්නවා උත්තර මහත්තයා වාට්ටුවක් බාර ගන්න ලොකු දොස්තර කෙනෙක් නෝන මහත්තයා මේ සැනිටරි ඉන්ස්පෙක්ෂන් කියලා කියන්නේ සමාජ මට්ටම සමාජයේ මේ සුවසේ ජීවත් වෙන්න ඕන කරන්නා වූ ඒ දෙයි කියලා දෙනවා. ඒ නෝන මහත්තයා ඒ ආව වුණාට පස්සේ මම අර පොතක් ගැන කතා කරන්න කිව්වා මමත් මේ තරම්ම මට සුසුකම් කියලා හැබැයි මම විලෙඩ වුණාට පස්සේ සනීප කරන එක නෙමෙයි කරන්නේ ලෙඩ නොවීම පිණිස සනීප ආරක්ෂාව. සමාජගත සනීප ආරක්ෂාව කතා කරන කිසිම කෙනෙක් මට දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. අඩු ගන්න අපේ මහත්යවත් මට දොස්තර කියලා සලකන්නේ නැහැ. දෙද උනාට පස්සේ කට්ටිය බෝලිමේ කියලා සල්ලි දෙනකොට දොස්තර මේ ආගහර ලෝකෙන් අත් වෙනවා. මේ ලෙඩ නොවීම සඳහා මේ දේ කරන්න ඕන කිව්වහම ඒක නිසා මුහින්ද ජීවගේ බුද්ධහම ඕස්ට්‍රේලියා ඇමරිකාට හඳුනා දීපු මිනිස්සෙක් කියනවා කවදානම් ඇමරිකන් කාර්යයා ඒ කෙලස් නැති කිරීම සඳහා දුක් නැති කිරීම සඳහා ආදර්ශයෙන් බුද්ධහම කරයිද කියලා පේන තෙක් කහලේ ලක්මක් නැහැ කියලා. ඒ නිසා බුද්ධහම කරන්නේ ලෙඩසෝ කරන්නේ. බුද්ධහම කරන්නේ සුව සේවාවක් සඳහා. ඒ නිසා ඒක කියන්නේ ඇමරිකන් බිස්නස් කුරිසම් කියලා. ලංකාවේ තේරෙලම තමයි. භවනා කරවල පස්සේ හැම වෙලම ප්‍රතිඵල මොකක්ද කියලා තමයි ඉස්සලා අහන්නේ. ඉතින් ඒකෙන්ම පේන තියෙනවා කර්ම ඡන්දේ කියන එක ගොච්ච දාන හැටි. ඉතින් අපිට කවදද පුළුවන් වෙන්නේ බුදුජානනාංශයේ මේක අත්හදා බලලා ඕපනයික වශයෙන් පච්චත්ත වේදිතප්ප වශයෙන් සඳහන් කරලා තිනවා ඒක පිළිබඳව පොඩ්ඩක් ශ්‍රද්ධාව ආයෝජනය කරලා ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් කළ මේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලනකොට අපිට ප්‍රතිඵල ලැබුණොත් ඒක අධිමුඛ්‍ය දිගේ ඔබ මෙහෙවයි. නමුත් මේ ප්‍රතිඵල ලැබෙන තේ ඒ කරන ආයෝජනයට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඉතින් උගව දෙනෙක් මේ ධර්ම ගෞරවය গুপ্ত කරගෙන කියනවා. ගූඪ කරගෙන කියනවා. එහෙම දෙඤ්ඤන් ක්‍රමයට හම්බ කරන්න බෑ. අපිට අපිට මේ ප්‍රතිඵල පෙන්වෙන්නේ නැත්නම් අපි මේ කරන්න කැමති නැහැ. ඒක නිසා ඒ ඉල්ලුම සැපම නීතිය දැඩිශී ක්‍රියාත්මක වෙන තරුණ වයසේදී භාවනාවට පෙළවෙන හරි අඩුයි. මොකද ඒ වෙලාවේ පාඩම් කරන්න තියෙනවා, කෙල්ලෙකුට කොල්ලෙක් හොයා ගන්න තියෙනවා, කොල්ලෙකුට කෙල්ලෙක් හොයන්න බර වැඩ. ඒ වෙලාවේ භාවනා කරනවා දුවාම කිපෙන්නේ නැහැ. හතරිය බණ පිරුණාට පස්සේ නම් 60 පිටලා හොට බිම එනකොට නම් ඉතින් එනවා පන්දා. ආවට මොකද එතකොට අර අවශ්‍ය මේ ඔදේ නෑ දැන් මරත් හට පැනලා තියෙනවා ඒ ඔදේ නෑ ඒ ඔදේ තිබුණත් තරුණයෝ කියන්නේ දැන් කරන දෙයක් නැති ඉන්න බන්තල් ඒකට කොසල ඡන්දේ කියන්නේ නෑ ඒකද කියන්නේ ඉතින් ඒවල දැන් කරන දෙයක් නැති ඉන්න බන්තල් යනවා ඒක නිසා මේ බලා මේ විදිහට කියමු සුද්ධ සද්ධාවෙන් කරනවා මේක අන්ධ භක්තියෙන් කරනවා කියනකුත් මේක නෑ. ඒ වගේම මේ කරන දෙයට මට මේ තරම් ප්‍රතිඵල ඕනෑ කියන හේතුවකුත් නෑ. ඒ කරන කෙනා මේ කටයුත්ත කරන්නේ මගෙන් යථාභෝධය චිම්මිස මම කියන්නේ කවුද කියලා දැනගැනීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිස කළ යුතු දේ කිසිම වාද විවාදකින් තොරව සීල 100ක් පුළුවන් මම සම්පාදනය කරනවා හැබැයි මම නිතරම මගේ චිත්ත සත්‍ය අරස කරනවා ප්‍රතිඵල අපේක්ෂා නොකර. මේ දෙක අතර තියෙන හිස්තනේ පුදුමාකාර සාන්තියක් තියෙනවා. පුදුමාකාර ආතතිය නැති කරන ගතියක් තියෙනවා. පුදුමාකාර අසහනය දුරු කරන ගතියක් තියෙන්නේ. ඉතින් මේ தত্ত্বය භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි සංකල්ප වලින් කරන්නේ. සම්මාදිටියෙන් කරන්න ඕනේ. යෝජනමත් කාර්යෙන් කරන්න ඕනේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා සංකප්ප රාගෝ කුසස කාමෝ තිත්තේ චිත්තානි තතේව ලෝකේ අතිත්ථ දීරෝ විනේති ඡන්දා මේ මානසයාට තියෙන ප්‍රශ්නේ සංකල්ප රාගය මම මේ දෙයට මම මේක තමයි මගේ මන මේක තමයි මගේ පෙට් අයිඩියා එක කියලා ඉතින් ඒක පිටිපස්සේ දුවනවා මේකෙන් හරියක් වෙයිද නැද්ද කොහොමද මම මේකටපත් උනේ කියලා බලන්න වෙලාවක් නැහැ ඊට පස්සේ මේ මිනිස්සයා යම අමාරුකට වැටෙන තිබුණා යම අමාරුකට වැටෙන හේතු මේ පරිසරයේ හිටපොනසගේ දෝෂේ. එහෙම නැත්නම් මම මේ කාමීච්ඡාචාරට වැටෙන මම කාම වස්තුවක් මාව කුප්පගත්තා. මාව අවශ්‍යගත්තා. එහෙම නැත්නම් මේ හොරකමකට හේතුනේ ඒ වටින වස්තුවක් අයිතිකාරකම් තුතිපා. මේ নানা ප්‍රකාරයට අපි අර බාහිර ලෝකේ සකස් කරන්න හදනවා සදාචාරාත්මකව නමුත් සර්වචන් සඳහන් කරනවා තිත්‍යව චිත්‍රානි සතේව ලෝකයේ ලෝකයේ තියෙන ඔය විචිත්‍ර දේවල් එහෙම තිබිච්චාවයි අතිත්ත දීරෝ ඊටාත්ම දීර පුද්ගලයා අතිත්ත දීරෝ විනේති චන්දං තමන්ගේ සංකල්ප සංකල්ප රාගයේ නැත්නම් මේ චන්ද රාගය පිළිබඳව විනේනේ කරනවා ඒක හදාගත්ත දවසේ ඔය බාහිර තමන් කියපෙන්න තියෙන ගති කුප්පණ ගති අඩු වෙන්න පටන් ගන්නවා ඒක අජෝසනයක් අර දක්ෂ දක්ෂින රුචි අනුව අල්ලබදා ගන්න ගතිය පක්ෂග්‍රාහී වෙන ගතියක් නැති වුණාට පස්සේ ඒ මිනිසයා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන අර ගැඹුරු ධර්මය ඇඟට නොදැනි ක්‍රියාත්මක කෙනෙක් පාඩපත් වෙනවා. ඉතින් ඒ දේ හිතනවාද කාට හරි මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දෙන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. පවතින අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේම අනිත් පන්ති නයිත කරට වැඩි ඉක්මන් ගලප පළවෙනි හැබැයි මේ තෑග්ග දෙනවා. වැරදුනොත් මේ දඬුවම දෙනවායි කියලා මම දැන් අද ඉන්න දෙමව්පියෝ මේ දරුවන්ට කරලා තියෙන මේ දේතියා බලනකොට ඒ දරුවෝ සින්දු කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ අම්මේ තාත්තේ නෙමෙයි නංගියේ මල්ලිය. මොකද අම්මලා තාත්තලා ගාව නෑ ඒක. නංගිලා මල්ලිලා ගාව විතරයි තියෙන්නේ මේ පුංචි කාලේ සුන්දර වේතුකු සාය. දැන් පහේ පන්තියේ ශිෂ්‍යත්වයකට ලංකාව වගේ රටක ඒ දරුවෝ මෙහෙවන මෙහෙවිල තියා බලනකොට බේල්ුනේ බේල් වුණොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉවරයි කියලා කියන්නේ අම්මයි තාත්තගේ මානසිකත්වය ඉවරයි. දරුවට නම් ගාණක් නැහැ. ඒ සමහර තැන්වල මේ පහේ ශිෂ්‍යත්වයේද ටියුෂන් පන්තියේ පළවෙනි පෙළ අල්ලන. අම්මයි තාත්තයි කියලා හිටගෙන ඉන්නවලු මුළු රැය. ළමයා එනකොට සීට් එක දීලා අයින් කරලා මේ ටියුෂන් මාස්ටර් කිය හොන්තම අධ්‍යාපනය ගන්න අර ස්පිටාලේ ගිහිල්ලා අපි නම්බර තියාගෙන ඉන්නේ අර ඉස්සර OPD එකේ ආන්නේ වගේ කරනවා. ඉතින් මේ තරංකාරී ලෝකෙකට ගියාට පස්සේ ඒ කියන්නේ නැතුවත් හොඳ නෑ මම කියන්නම් මේ දරුවට ඉතුරු වෙන්නේ එකයි අම්මට තාත්තට වෛර දමන විතරයි. අද ඉන්න දරුවන්ගෙන් ඇමරිකාවෙන් ගන්න දෙයක් නෑ. ඒ මිනිස්සුયો ඒ දරුවන්ගේ වැඩේ ප්‍රධානම වැඩේ මේ අපේ මේ සුන්දර ජීවිතේ මේ විදිහට අසුරුන එක නිසා නිසා නයිසර්ගයෙන්ම දෙමව්පියෝගේ පිළිබඳ බයිලක් ඇතිලා තියෙනවා. මේක තව ඩිංගිත්තක් මම එහාට ගෙනියන්නම්. මේ චන්දරාගෙට වගේ මත නැහැ මෙතෙන් ආපු නිසා. මම ගියේ පාර ඔය යුසින් ගියාට පස්සේ මම දැකලා නැහැ යෝගී මගේ යාළුවෙක් සංවිධානය කරපු නිසා මම ගියා දලයි ලාමතු බටයක් කරේ. ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡාකදී කියනවා ඉස්සරහට අර වගේ මුර්ග යුද්ධේ නේකක් නෑ තමයි ඔය මේ සෙකුල සාකච්ඡා කරලා ඉවිසුම් කරලා යුද්ධ නම් නැති වෙන්න ඉඩ තියෙනවා නමුත් සමාජයේ පවතිනා වූ සාමය වෙනුවෙන් සමාජයේ පවතිනා වූ පෞලක පවතිනා වූ සමාදානය වෙනුවෙන් පුරුෂයා තුළ තිබුණු වල්කීම් භාරය ස්ත්‍රියාවට මාරු වෙලා තියෙන බව ස්ත්‍රියාව නම් දැනගන්න වෙයි කියලා තියෙනවා ඉස්සරහට. ඒක නොකිය කිව්වා දරුවන්ගේ වෛරය ඉස්සල තාත්තට ගියේ. පසුගිය අවුරුදු 30 ඇතුළත ඒක අම්මයි දිහාට ඇරලා තියෙනවා. කොහොම වුණාද කියන්න බෑ. ඒක නිසා පවුලේ සමගිය අවශ්‍ය නම් කාට හරි ඉස්සරයි අතුරු තිබුණ තාත්තට දැන් අම්මාට තියෙනවා. ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්නේ කිව්වා. එතකොට අපිට මේ ලෝකයේ තියෙන තද බල නපුර අයින් කරගෙන යම් ප්‍රමාණයක එදිනදා දරාගත හැකි දුකින් බේර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අධ්‍යාත්මයක් මාර්ගය මේ වගේ දෙයක්. උඹට කරන්න පුළුවන් උපරිමේ කරපන් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපයි කියන ධර්මයේ දෙන්න ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා එවැනි දෙයක් සඳහා කිරීමට මෙහෙම කොහෙන්ද එන්නේ කියලා. ප්‍රතිඵලය තියෙනවා නම් මෙහෙම එතනම තියෙනවා. මෙහෙමක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ මුළු ලෝකෙ බුද්ධ ආගමට කියන්නේ. කවදාකවත් හිතා ගන්න බෑ මේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් මේ සත්‍ය අවබෝධ කරන්නයි කියලා. මුග දෙනෙක් යන්නේ ප්‍රතිඵල අපේක්ෂා ආරා. ඉතින් සාමාන්‍ය ලෝකයේ දැනුම හැටියට බලන ප්‍රතිඵල අපේක්ෂා කිරීම කිරීම කියන්නේ අහිංසක වැඩක්. ඒක පේන්නේ නැහැ ওই බරපතල සාහසික ගතිය. මොකද සරෝජන්ජ මෙතන පෙන්නලා දීලා තිනවා ඒ ඒ විදිහට ඡන්දයක් ඡන්ද රාගයක් ඇති කරගත්තොත් ඒ මනුස්සයා පැත්තක් ගන්නේ අජෝතනයකට බහින්නේ ගෙවැදීමකට කරන්නේ නැතිකට යන්නේ ප්‍රතිඵල අධික කර ගැනීම ආසාව. ඊට පස්සේ අධික වෙච්ච ප්‍රතිඵල බදා ගන්නවා. අදාගත්ත පස්සේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් ඒ මිනිසයා කැත්තක් පොල්ලක් අතර ගන්නවා, තුවක්කුවක් පිස්තෝලයක් අතර ගන්නවා, පණ්ඩුවට විවාදයට යනවා කියන එක කොයි වෙලාවද කියන්නේ. නමුත් මේ අවචින ක්‍රමයේ හැටියට අපිට ප්‍රායෝගිකව කියලා දෙන්න පුළුවන් වෙන්නේ මේක හිතාගන්න එපා මේ වගේ ගැඹුරක් අපිට ඔක්කොටම පන්තිකට උගන්වන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට දැනගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන මේ විෂමතාවය හරහා තමන්ට අඩු ගානේ තමන්ගේ හිතේ මේ පිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් ඇති වෙන්න නම් මේ අපේ හිතේ විඥානයේ විසින් දෙක දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන මේ द्वේතාවය මේක තියෙන තාක්කල් කදාකත් අසහනේ නම් තොර වෙන්න බෑ මේක තියෙන තාක්කල් කවදාකවත් මානසික ආතතියෙන් නම් තොර වෙන්න බෑ අපිට කවදා හෝ මේ දෙකම සමසේ බැඳීම කියන එකට තමයි බුදුජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙනවා කියලා කියන්නේ. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදා කියලා කියන්නේ. ඒක තමයි නිබ්බාන ගාමී ප්‍රතිපදා කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරනකොට ඕ වේවා එදිනදා ජීවිතය ගත කරනකොට වේවා පැති දෙක අන්ත දෙක දෙකම පිළිබඳව හොඳ අවබෝධයක් අවශ්‍යයි. හොඳ පැත්ත පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි නරක පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි මේ දෙක දැනීම හරහා තමයි අපිට මධ්‍ය ප්‍රතිපදාවට යන්න පුළුවන්. නමුත් අපි පූර්ව නිගමන සහිතනම් එnde ඉස්සලම මේ මනුස්සයා හොඳයි නරකයි කියලා වෙන් කරන ගතිය තියෙනවනම් අපේ හිත අනිවාර්යයෙන්ම දෙන විනිශ්චය පක්ෂග්‍රාහය. අන්න ඒ විපක්ෂග්‍රාහය විනිශ්චයට හම්බ වෙන ආදීනවයක් වශයෙන් තමයි අපිට මානසික ආද තියෙන්නේ. ඒ නිසා අපිට සියලු දෙනා පිළිබඳව සමසිතින් ඉතිරි කරන්නයි ඇත්තටම හරි අමාරු හිතා ගන්න අමාරුයි. නමුත් භාවනා කරන කෙනාවත් අඩු ගානේ නැත්නම් භාවනා කරන වෙලාවටවත් අඩු ගානේ ඔක්කොමලා අතර සමතුලිත සම තත්වයකට සම ජීවිතතාවය කියලා මේක ਸਰවඥාන්ස යෝජනා කළා කියන්නේ ඒ සමාජිකතාවකින් තොරව මම හරයට වැඩි උසස් මම හරයට වැඩි පහත් කියන මේ වෙනස බුදුජනක කියනවා සුතමේ ඥානය සම්බන්ධයෙන් මේ වෙනස තියෙනවා මම හරයට වැඩි දන්නවා කියනවා යා මම දන්නේ කියන දැනුම තියෙනවා නම් යෝගාවචරක පැත්තෙන් බලනකොට ඒ සුත්තමේ ඥානය ඇතුළු සුත්තමේ ඥානය නිසා මම උසස් කියනනම් ඒක අසත්පුරුෂයි කියන කතාවක්. කටහොදලා බුදුහාමුදුරු දේශනා කරනවා. ධර්ම දේශනා කිරීමේ ධර්ම කතිකත්වය. මට තියෙන හරි කටට නෑ කියලා යම් වෙලාවක ඒ මහාන කාර්කමක් කරනවා. මට වඩා ශිෂ්‍යයෝ ඉන්නවා. අර අර ශිෂ්‍යයෝ නෑ. ඒ නිසා මම උසස් අර පහක් කියලා හිතනවනම් අසත්පුරුෂයි. මට හොඳට විදිය තියෙනවා. අනිත් කෙනාට විනේ නැහැ. ඒ නිසා මම උසස් අරය පහක් කියලා හිතනවා අසත්පුසයි. යෝගේ කර්ම 18ක් කියලා කියනවා මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා අනිත් කටියට නැහැ. ඒ නිසා මම උසස් කියලා හිතනවා ධ්‍යානෙවත් අසත්පුසයි. දෙවෙනි ධ්‍යාන තියෙනවා තුන්වෙනි ධ්‍යාන තියෙනවා හතර තියෙනවා පහ තියෙනවා හය තියෙනවා හත තියෙනවා අට තියෙනවා අභිඥා තියෙනවා සේරම දාලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ කෝකෙන් හරි යම් කිසි කෙනෙක් මේ මම මේ නිසා උසස් අනිත් එකන පහක් කියලා හිතලා කටයුතු කරන එක කවදාකවත් ධර්ම මාර්ගයට උදව්වක් වෙන්නේ නැහැ. ඒක කෙලෙසක් ඇති කරන්නේ ඒ නිසා තමන් උසස් වෙන්න ඕනේ. උත්තරම ඥානය ඇති කරගන්න ඕනේ, ධර්ම කතිකත්වය ඇති කරගන්න ඕනේ, විනය තියෙන්න ඕනේ, ධ්‍යාන මාර්ගවල තියෙන ඔක්කොම තිබිලා සියල්ලන් හා සමසේ ගත කරන්න පුළුවන්. සියල්ලන් සංග සම විදියට සමජීවකතාවය ගත කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා තුළ එකතු වෙන ඒ ඒ වෙන කෙනකින් ඇති වෙන ඒ ভাইබ්‍රේෂන් එක. එයා තුළින් ඇති වෙන ඒ ශක්තිය ඒ නිහඬ බරක් වෙනවා. ඒක නිසා සර්වචනාංශයේ සාතනෙ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ වැඩ ගත්තොත් මේ කොච්චර ධ්‍යාන මාර්ගඵල අභිඥා ලැබුවා දැනගන්න ඇරියොත් අපත්‍යයක් දැනගන්න. තමන් ඉන්නෝන සිවිදනා හා සමානව ඒක නිසා විතක්ජන රහතන් වහන්සේ නමක් ඉන්නවා උපසම්පදායලා. එදා පැවිදි වෙනවා රහත් වෙච්ච සාමණේර කෙනෙක්. ඒ සාමණේරයා ගිහිලා අර උත්ජන ආකාරමේ බිම්බික්ෂුන් වහන්සේට වදිනවා. අය වෙන මොනවාක්වත් වෙන ගුණ සැලකිල්ලක් අක්කක් නැහැ. බාද පැවිදි වෙනවා නම් සාමණේර නම් ඔබ සම්බදෙච්ච හැමදෙරට වදිනවා. ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් බලනකොට මේ එක එකාගේ පරේලා අනිත් එක්කනයි ගුණ ප්‍රකාශ කරන මේ ගිහි සමාජයත් එක්ක බලනකොට ඒ භික්ෂු සමාජයේ තියෙන දේ මොන තාලෙන්වත් පිළිගන්න හිතා ගන්න බෑ. බුද්ධ ඥානසේ ඇයි මේ වගේ නීතියක් දැම්මේ අර හොඳට ධර්මයේ තියෙන එකනට මුල් තැන දීලා උසස් තැන දුන්නා නම් මේට වැඩිය නරකද කියලා. ඉතින් ඒක ඇත්තටම අර අඤ්ඤෝමයා කප්පෝ අඤ්ඤෝ කියන විදිහට මේ කාරණා දන්නේ නැති කෙනා තමන්ගේ හැම ගුණයක්ම වාතයක් කරගන්නවා ලෙඩක් කරගන්නවා පීයක් කරගන්නවා කපා ගන්නවා. ඒ නිසා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා මේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ගුණය වුණත් බබලන්නේ ගුණවන්තයෙක් අතර කියොත් විතරයි ගුණය වුණත් අසත්පුරුෂයෙක් අතර ගියොත් දෙපැත්ත කපන කපුවක් හම්බෙච්ච නාගේ තලිපියක් හම්බෙච්චි වඳුරෙක් වගේ කපා ගන්න. ඒ නිසා ගුණයක් වුණත් බලන්නේ ගුණවතෙක් අතර ගියාට පස්සේ. ඉතින් ඒ එවැනි දේවල් හිතන්න එපා. يعني භාවනාවකින් තොරව හදාගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපිට තාම ওই කියන විදිහේ විශාල දේවල් හම්බෙලා නැහැ. නමුත් අපි මේ යන්නේ බුදුජානකසේ පෙන්නපු ලස්සන ජීවිත සමීකරණ හරහා ආපු ක්‍රමයකට යන්නේ. ඒ නිසා බලාපෙක්ෂාවක් නොකර මම මේ මෙතෙක් කල් ආපු ගමන බුදු ධර්ම පූජාවක් වේවා. නැත්නම් ඒක ධර්ම ගෞරවයක් වේවා කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒක නාට ඉදිරියට යන ධෛර්යය තියෙනවා. ඒ වගේම ඒ මෙතෙක් වුරුදු 2600ක් මේ ජඟුල් ධර්ම අරගෙන එනකොට ඒ රහතන් වහන්සේලා ඒ උත්තරමන් වහන්සේලා පුදුමාකාර විදිහට ඇති ගුණ වසංගාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇති ගුණ වසංගාගෙන ජීවත් වෙන්න සම්ප්‍රදාය තියෙන්නේ තේරවාදී පමණයි. ඒක විතරක් පදේ. අනිකෝ තියෙන සියලුම සම්ප්‍රදායන් වල නැති ගුණ හොවා දැක්වීම තමයි තියෙන්නේ. ඒකට කියන ෂටගතිය කියලා. තේරවාදී ගුණේ තේරවාදී කියලා කියන්නේ ඕකට. සියලු ගුණ තියෙනවා. කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ. ඒක එතන තමයි තියෙන්නේ ආ නිවන් දකර නැති වුණාට ඒ මනුස්සයා නිවනේ රසයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන ගතිය තියෙනවා. නමුත් කම්පා වෙන්නේ නැති එක හොඳ බව දන්න. ආන්නේම කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ආපු පෙරපු. මේ පෙළපත මේ පරපුර විනාශ වෙන්නේ නැත්තේ ධර්මතාවයක. අපිට තියෙන මේ හම්බෙච්ච අවස්ථාවේ පුළුවන් තරම් ඒකට ගැළපෙන යාදෙන ක්‍රමයකට සාසන වෙනුවෙන් කරලා දෙන උපරිමේ කරන්නේ. දැන් මොනම හේතුවක් නිසාවත් ඵලාපේක්ෂා කරන්න බෑ. ඵලාපේක්ෂාවක් ආවත් කනගාටු වෙන්න එපා. නමුත් දැනගන්න මේ තමයි චන්ද්‍රාගේ වැඩ කරන හැටි. ඒ නිසා මම මේක දැක ගන්න තමයි අරගෙන තියෙන ඒ අමන ගතිය. ඔලොමල ගැටි මතුවෙලා ඉන්නකොට මතුනට පස්සේ කියලා දාන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේක කොහොමද නැති කරගන්නේ කියලා කටයුතු කරන පටන් අරගත්තොත් මේ පුද්ගලික අත්දැකීම තමයි නිවන් නොලැබුවාට ඒ රහතන් වහන්සේලා ගාවේ නිවන තුලේ ආශි වේවාරයේ තිබුණේ මිහිර ඒ සෝද ඒ සම්මිය දෘෂ්ටි ඇති වෙනකොටම යෝනි සමාජකාරය එනකොටම සම්මා සංකල්ප එනකොටම මේ මනසට ලැබෙන්න පටන් ඒක තමයි ඇත්තටම ඒක නා ඉදිරියට ගෙනින ධෛර්ය ඒක මිලෝ යකට තේරෙන්නේ. අනිත් පිළිසිතන්නේ මේ මොනවාරි කුට්ටියක් කරගන්න හම්බ වෙනවද කියලානේ. කිසිම කුට්ටියක් නැහැ. යක් තේරෙන්න පටන් ගන්නවා අදිමොක්කේ හරහා. දැන් මම මෙතෙක් ආයෝජනය කරුවා වගේ දෙයකට ඉස්සරහට යන්න යන්න යන්න මොන දේ ඉදිරියට ආවත් මම පැත්තක් ගන්නෑ. අවිරුද්ධව සිද්ධිය දිහා බලනවා ධර්මානුකූලව. ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මම පැත්තක් ගත්තොත් මට ඒකට වග කියන්නේ. ඒක වෙනස් වෙච්ච ගමන් මම ඒකට පීඩා විඳින නිසා බුදුහාමුදුර අපිට කියලා තියෙනවා යෝජනයක් නොකරන්නේ එහෙම නැත්නම් අබිනිවේෂණයක් නොකරනද සබ්බේ ධර්මානාලං අබිනිවේතාය කියලා. නිසා ඒක දැනට අමාරුයි. දැන් අපි කොහොමඩක්වත් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලම පැත්තක් කරගෙන ඉවරයි. නමුත් ඒ පැත්තක් ගැනීම යෝගාවචරකම ගැලපෙන්නේ අඩු ගන්න භාවනා කරන වෙලාවේ, භාවනා මධ්‍යස්ථානයේ ඉඳද්දී, සතිය පිහිටුව වෙලාවක, කල්යාණ මිත්‍යන් අතර ඉන්න වෙලාවේදී සියල්ලන් අතර සමතත්වයේ ඉන්න පටන් අරගත්තොත් ඒක නිකන් මේ ගංගානංගගේ වැලි සලාවක තියෙන වැලි ඇටයක් අනෙක් වැලි ඇටයක් එක්ක ගහපා දෙන්න යන්නේ අනන්තා වාලුකා ගංගා අනන්තා වාලුකා ජින මේ අපේ සහස් පහවටපත් වෙච්ච හැම රහතන් වහන්සේ නමක්ම කැපිපේතනේ උත්සාහ කරේ උන්වහන්සලා උත්සාහ කරේ තවත් රහතන් වහන්සේලාගේ අතර තවත් කෙනෙක් බවටපත් වෙන්න මිසක් අපේ පෙනීමක් නැහැ. ඒක නිසා මේ ධර්මතාවය දිහා බලනකොට පෙනීමට උගුරු දෙක තමයි නාස්තික ධර්මයක්. මේක හරිම උච්ඡේදවාදී ධර්මයක්. මිනිස්සුගේ තියෙන අර ඉදිරි ගමන බාධා කරනවා කියන. ඒක කියනකොට අපේ ලෝක සාහිත්‍යයේ මේ මිනිස්සු සාසනය අඳුරන්නේ නැතුව කතා කරන්නේ. සාසනයේ තියෙන්නේ ඒ ප්‍රතිඵල අපේක්ෂා නොකර කරන දින උපරිමේ කරන්නේ. ඉතින් ඒක කොච්චර සර්වචනාංශේ මහබෝසත් වහන්සේ නමක් විදිහට වැඩුවද කියලා කියනවනම් උන්වහන්සේට බුදු වෙන චිත්තක්ෂණය සිත්තු වෙනකොට තිබුණේ මහා කර්ම විතරයි මහා ප්‍රඥා පහළලා තිබුණේ මහා ප්‍රඥා තමයි ඔය මේ සමන්දාඥානයක් වශයෙන් පහළ වෙලා දෙක මේ උදා වුණේ. නමුත් මේ මහා කරුණා ගුණය කොච්චර තිබුණද සමසේ සැලකන ගැති කොච්චර තිබුණද කියලා කියනවනම් උනාජ පොළොට අත තිබ්බාම මේ හිත් පිට නැති මහ පොළොක් හම්බ කරන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් තියෙනවා මේ ජාතියකින් බේරමකින් තොරව පින් කරලා හොඳ වැඩ කරලා කුසල් කරලා ඒ නිසා මාරය ඇවිල්ලා තර්ජනය කරනවා ඔබට පොළොව හිමි නෑ නැගිටින්න. ඒක උදාරවචනසේ භූමි ස්පර්ශ මන්ත්‍රාවේ මහා පොළොවට අත්තිලා කියනවා මෙතන හිත් පිට කිසි කෙනෙක් නෑ ඔක්කොම බැලලා දුල ඉවරයි දැන් ඉතුරුලා තියෙන හිත් පිට නැති මහා පොළොව විතරයි මේ මහා පොළොව දන්නවා මේ බුද්ධානුස්සතියේ මහබෝසත් වහන්සේ නමක් විදිහට භාවිත කරනකොට මං කඳුළු විතරක් හල්ලා ඇති මේක මහා සාගරයට වෙයි. මම ලේ හල්ලා ඇති මහා සාගරයට වෙයි. මගේ ඇට තියෙන තුරොත් ඒ බාහිර පර්වතයට වැඩි වැඩි. ඒ නිසා මේ මහ පොළොව විතරයි මේක දන්නේ කියලා අත කියනකොට මහ පොළොවත් හෙලෙනවා. ඒ නිසා ඒ බලාපේක්ෂාවකින් තොරව කරන්න තියෙන දේ කරන මනුස්සයා දඟලන්න ඕන හිතන්න විතරයි ඕන කරන්නේ. ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ ධර්මතම පටිච්චසමුප්පාදයට කියන්න පුළුවන් වෙනවා නැවතත් කියනවා. මේ කාරණා අහගෙන ඉන්නකොට තමයි බය හිතෙන වෙලාවකුත් වෙනවර කවුරු ලියන චින්තිත ඇයිද අමාරු කියන වගේ තේරෙනවා වගේ කියලා. නමුත් සමහරලාට අහගෙන රසයකුත් තේනවා මේක මොකද්ද කියනවා කියලා. නමුත් මේ දේ බුද්ධිය දින්න වෙන්නේ තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ භාවනා මාර්ගය අනුකර තමයි. ධර්ම කරුණ වශයෙන් හරි ගැඹුරක් දුකක් සමීකරණ කටපාඩම් කරන්න ඕන බවක් පේන තියෙනවා. නමුත් මේ සතිය කියන චෛතසිකය තුළ කලාපේක්ෂා නොකර උපරිම සතියෙන් කටයුතු කිරීම පිළිබඳව ගුණේ පිළිපදලා තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් සත්‍යපට්ඨානේ වඩනවා නම් ඒ සත්‍යපට්ඨානේ වඩන කෙනාට අර සත සම්‍යක් ප්‍රදාන වීර්යයේ බීම පැහැදිලා එනවා. ඒක නිසා ඒකේන අනේ මම මේවා දන්නේ නැහැ මම මේක කොහොමද හසුව ගන්න කියන සැකයක් පොදවන්න නෙවෙයි මේ කාරණා ඉදපත් කරන්නේ මේ සති ධර්මය සතික්වාම් වික්වේ සම්පත්තිකම් වදාම් කියලා සර්වත්‍ංශය සඳහන් කරනවා සතිය මානසික සම්පතනී අපේක්ෂා කළ යුතුයි ඒක සියලු පාරක සාධක අමචිවරෙක් වාගේ තමන් අවශ්‍ය කරන දේවල් සපයලා දෙනවා සිද්ධ වෙන්නේ මේ ක්‍රමයට තමන් එයක් ඉදිරිපත් වෙච්චහම පක්ෂයක් ගන්න නැතුව නදහත්ව සලකා බලන්න පුළුවන් ගැතිය නිසා මෙතෙක් කල ජීවිතය ඇති කරන දුනී අසහනකාරී තත්ත්ව එහෙම නැත්නම් ආතතිගත තත්ත්ව ඇති උනේ මේක නිසායි නැති කරන්නේ මේක නිසායි මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන් කියලා තමන්නම තමන්ගේ සාක් කර ගන්න පුළුවන් වෙච්ච දවසේ තමයි තේරෙන්නේ මේ අවුරුදු 2600ක් යාට බුද්ධ ආගම පිළිළු වෙලා නැහැ මන කර කාලත් නැහැ ඒ තමන්ගේ නියම ආකල්පය හදාගත්තට පස්සේ අර මෙතෙක් කල තමන් කරගෙන ආපු භාවනාවේ ලැබෙන අත්දැකීමක් ආධාර උපකාර කරන්න පටන් ගන්නකොට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මේ රාස මේ කියන දේවල් අපි ගියාත්මල බුද්ධ ආගම කියුවත් අහුවෙලා නැහැ දැන් තමයි මේවා ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා දැන් යෝගය හොඳයි කියලා ධෛර්යමත් වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්යාගේ පපු පපුව තුල විතරයි මේ මේ ධර්මතිය. දුවන්නලිසායවත් අද කියනවා අපමණ ධාතු මාසලා තියෙනවා ඒකේවත් මේ මොනම ස්ථානයකවත් නෙවෙයි තියෙන ධර්මයේ තියෙන භාවනා කරන මනුෂ්‍යයෝ පපු. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ශාසනයකට ධර්මයට ඒ වගේ ලයිදී කටේ උරුදී කටේට පිළිසු අවස්ථාවක අපේ චිත්තසංතානය පුළුවන් තරම් ඒක සඳහාම අත්කරලා කැප කරලා ඊට වැඩිය අද හිතාගුරට මේ ඡන්ද රාගය කියන නැත්නම් කාම ඡන්දය කියන යබ්බැහියට ඉබේ රාගයට කාමයට අදිනවා වෙනුවට කුසල ඡන්දය කුසල ඡන්දේ මාර්ගයෙන් මේ කාම ඡන්දේ ඡන්ද රාගය දුරු කර ගන්න පුළුවන් වෙනවනම් එවැනි දෙයක් සඳහා ගත යුතු ප්‍රීම අනුග්‍රහය ප්‍රීම සාහෘදය දැක්වීම තමයි අපි මේ බණ ඇහිීමේ ධර්ම සාකච්ඡා කිරීමේ ශීලයක් රැකීමෙන් සමත විදර්ශනා භාවනා කිරීමෙන් කරන්නේ. ඒ ඡායවෙන දේවල් තවදුරටත් ධෛර්යයෙන් ශක්තියෙන් යුතුව කරගෙන යාම සඳහා අද මේ ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිල් දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. හ්ම්. විදිහට කළ බලන්න ඊට පස්සේ මට ඒක විනිශ්චය කරන්න පුළුවන්. තේරවාදී අයිතනනේ. මුදුන නැහැ, ගරු නැහැ, අයියෙක් නැහැ. කොහොම සමානයි. කිසිම හේතුවක් නෑ කිසිම කෙනෙක් ඔලෝසන් අඟ උස්සන්න යන්නේ. අඟ උස්සන්න ගියා නම් ඒකෙම දැනගන්න ඕන අසත්පුරුෂකම අයින්ම අයින් කරලා. ඔක්කොම ගංගානංගගේ වැලිතලා වගේ ඔක්කොම සමසේ එකට යෙදී ගත යුතු කරනවා නම් ඒකේ දැනෙන ඩකියට බුදුදහම සඳහන් කරන ඥාති පිසක් අතට ගියා වගේ දැනේ කියලා. ඔබට තේරෙයි මේ මනුස්සයා මට බයක් ඒ මනුස්සයා මට මහිතේ පොරකම් කරයි නැහැ. කවුරු ළඟට ගියත් තේරවාද ශාසනය කටයුතු කරන ඕනම කෙනෙක් කාට ගියාම ඥාති පිසක් අතට ගියා. ඒගොල්ලෝ මට අරසාව දෙයි, ඒගොල්ලෝ මට කැමැති කුමයයි, ඒගොල්ලෝ මට ඔක්කොම බලයි කියන හැඟීම මිස කවදාකවත් මේ ලෝකෙ පෙන්වන්න හදන බය, චකිතය, මුර්ග සංවාසයට තිබුණාට පස්සේ දකින දකින එක යකව යවයි පේනවා කියනවා. අහුවෙන අවුලදී ආයුධයක් වශයෙන් පෙන්නවා කියනවා. ඒකෙන් ගහගෙන මරා ගන්නවා කියනවානේ. ඉතින් මේ තේරවාද අදහස් තේරුම් ගන්නකොට නිවන් දැක්කේ තමයි. යන ඕන තැනක තේරෙන්නේ ඒ දන්න විරසක් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මේ පිටතැනකට ගියා කියලා විදේශයකට ගෙනවයි කියලා කඩදාකසයි. හැම තැනම දේශේ. හැම තැනම ඉන්නේ ඥාති. අනිත් ඒ ඒ විදිහට කල්පනා කරන්න පටන් ගන්නතර පස්සේ මේ සතා සරුපයගෙම ගහේ පොළෙත් ඉර්තුවෙම බුද්ධම අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් গুপ্ত නෙවෙයි. පටිච්චසමුප්පාදේ දන්න මනුස්සයට ඒ පටිච්චසමුප්පාදේ උපරිම ලාභය ලබන්න පුළුවන්. නෑ මමත් අයිය මට කරන්න පුළුවන් කියලා කෙවිත අතර ගත්තොත් අග්‍ර උස්සන්න ගියොත් හැම තැනම ගැටුයි. මොහොතේ ලබාගත් ලබාගත් පස්සේ කවදාවත් තමන් ලොකු විදිහට කියන්නේ කොහොමද? මේ බුදුහාමුදුරුවෝ හම්දුන්ට ගන්න දෙයියෙක් ඇවිල්ලා ඔබ වහන්සේට සතුට වෙන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනව ලැබුණාද මිනිස්සු කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනවත් ලැබිලා නැත්තම් ඉතින් අපේ ලොක්කට අපි මේ රිට්‍රීට් එකේ මොනව අපේ ගෙදර ගෙනියන්න මොනව අපේ කියලා ඉතින් අනිත් කරන්නේ. ඊට පස්සේ දේවතාව අහන ඔබ වහන්සේ කනගාටු වෙන්න කියලා මම මොනව නැති වුණාද කියලා. කිං චීතයිස මොනවක් නැති කියලා නැහැ. එන ඔබ වහන්සේ සතුටෙත් නැහැ කනගාටු නැහැ. ඒක තමයි ටිකක් කිට්ටු වෙන උත්තරේ කියනවා. නිකම්ම මූණට කරගෙන වගේ හිටියට සතුටකුත් නැහැ කනගාටුකුත් නැහැ. වෙන ඕන බිස්නස් එකක් කරොත් අපි ගෙදර ගෙන යන්නේ මොනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේකේ විතරක් නෑ මොනම වෙනසක්වත් වෙලා නැත්නම් ධන ආදීෂෝ මම අර ධම්මකාමතුල හම්බුණා අවුරුදු 20ක විතර පස්සේ. හම්බුණාට පස්සේ කිව්වා මට උගන්වපු ගුරුවරු මට බණිනවා. සාසනේ ඔබට මොනවා උගන්වන්නවත් කිසිම වෙනසක් නැහැ. ඒ තකතිරුකම තකතිරුකම. ඉතින් මම ධම්මකාමතුල පස්සේ ගියොත් ටොප් කිව්වා. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ තියෙන විදිහටම. මේ සතියේ ඉන්නකොට ඕ මොන්නම දෙයක්වත් නැහැ. අපි ඔය හිතන විදිය ඔය පිළිම දිවි ලෝකයටයි දිබ්බ චක්ක පහළ වෙයි. සෝ අරක මේ මැජික් මේ කන්දි මොනවාද? ඒක මොන දෙයක්වත් වෙන්නේ නැහැ. මම තමයි යුනිවර්සිටි යාළුවා ඇවිල්ලා උදේ ඉඳලා මල්ලයට බලනවා මගේ දිහා අන් ඇවිල්ලා තියවද අතේ මේ කියලා. ඉතින් හොරෙන් අහනවා මේ මොනවද මේ පැත්තකට කරලා ගන්න පුළුවන් ක්‍රිස්ටලයිස් වෙච්ච මොනවාරි කියනවාද කියලා. මම කියන උඹලගේ තිබුණත් මයි ළඟ නැහැ. උඹලා එතකල් බෝ ටයිම් කර කර හම්බ කරපු උඹලගේ ඇති මොනවාරි මම ළඟ මොනවත් නැහැ. හරි ජොලි හැමදාම මේ අද ඉස්කෝලේ ගිය ළමෙක් වගේ හැමදාම ඉගෙන ගන්න. කිසිම දවසක හිතෙන්නේ නැහැ මම දන්නවයි කියලා. හෝ මට පුළුවන් කියලා. ඔය හිතුණා නම් මම දන්නවා එන ඇති වැඩි කියලා. මගේ වචන ගැන කියලා. කියලා වෙන්න දෙන්නේ නැහැ. මම කිසිම දවසක් කියලා වෙන්න දෙන්නේ නැහැ. මම නිතරම මට හැම කෙනෙක්ගේම ආධාර උපකාර මේ අවවාද අනුශාසනා ඒ වගේ මහා මේ අනුකම්පාව කොත්තනකදී හරි කැඩුනා නම් දෙකෙන් වෙලා කතා ගත්තා වගේ තමයි. මේ සතා සරුපයාගෙමුත් අනුකම්පාව නේ. ඒක බුදුහාමුදුරු තමන්ගේ ඕරස පුත්‍රයාට කිව්වේ උදේ පාන්දර වැලිමුණක් අහසට දාලා මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ගියා නැත්නම් රාහුල කුමාරට කියන්න ඕනේ මගේ තාත්තා තමයි බුදුහාමුදුරු. මගේ උපාධ්‍යයන් වහන්සේම සාරිපුත්ත අහඳුරු. මට කතරු කතා කරන්න එන්න මම කියනවා ලොක්කට කියලා කිව්වනම් එහෙම. ඒකනේ එන්නේ එකකටවත් තිබෙන එන්නකොටම කටලා දැම මොන්නම තනපත් නෑ නිහතමානී වෙයක්. ඒක තමයි දුන්නේ පුතාට දෙන දෑවැද්ද දුන්නේ. ඒ නිසා ඒකට ගියාම මං කියන්නේ නිවන් ලබන්න ඕනේ නෑ මේ මේ සන්දර්භයේ තේරුම් ගත්ත දවසේ. මේ සම්මා සංකප්පේ තේරුම් ගත්ත දවසේ මේ යෝචමස්කාර තේරුම් ගත්ත දවසේ මේ සම්මා දිට්ඨිය ආපු දවසේ තවත් නිවනක් මොකටේ මේ ලෝකයා විඳින විඳවිල්ලත් එක්ක බලනකොට සෑහෙන ලියව ගත කරන එකේ මදයි එළ මොකක් කරන්නේ ඉහර මොකක්ද ඇත්තෙත් ඒ මේ දෙන්නද කාර්කාරම් සූත්‍රයේ සඳහන් කරනවා ඔබට ඔය පේන දෙයට එහා දැකිය යුත්තකුත් නැහැ විශේෂ දෙයක්වත් ඔච්චරම තමයි වෙන මොනවත් නැහැ ඕක ගැන වෙන හිතන්න යන්නේ දත්තාරන්න මැචි දත්තබ්බන්න මැචි ඔය පේන දේ ඔච්චරයි. ඕක ගැන කල්පනා කරන්න යනවා කියන කේස්. මොන දෙයක් අත්දැක. කියන්නේ ඒ සත්‍යයට මොන දෙන්න සාහනා කළ විතර බෑ. ඒ සම්මාදිට්ඨි සම්මාදක්කපත් හැදෙන්න ඕනේ. ඒව තිබ්බත් බෑ භාවනා කරන්න. ඒ නිසා මේ කරන ආයෝජනේ බොහොම වටිනවා. අපි ඉතින් සීල දිනාට පිටපැමිණීමේ මේ වගේ වැඩවල සම්බන්ධ වෙච්ච සංවිධානය කරපු, පෙනීන පෙනී උදව් කරපු සිල් දිනාට පින්වත් වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිල් දිනාටම සනසිමු දා වේවා